හොඳයි සියලු දෙනාටම දරුවන් සරණයි අපේ කාලසටහන හැටියට මේ වෙලාව වෙන් වෙලා තියෙන්නේ ප්‍රශ්න පිළිතුරු වැඩපිළිවෙලක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් සඳහා ඉතින් ඒකට සූදානම් වීමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තිනවා මම මේ ලිඛිත ප්‍රශ්න මුල් කරගෙන වැඩසටහන මෙහෙවනවා ඒ අතර වාර්ධි කාට හරි අදහස් ප්‍රකාශ කරන්න ප්‍රශ්න කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් කරුණාකරලා ඒ සඳහා ඊට ප්‍රස්තාව ලබා ගන්න විදිහට මම ධර්ම සාකච්ඡාවක නාමයෙන් ආරාධනා කරනවා. පළවෙනි ප්‍රශ්නේ ගාතර ස්වාමීන් වහන්සේ එකම අරමුණක් රූපයක්, ශබ්දයක් ආදී වශයෙන් කෙරෙහි කීප දෙනෙකුගේ හිත යොමු විට ඔවුන් තුළ ඇතිවන සංඥා විවිධාකාර වේ. ඒ බව ඔවුන්ගේ ප්‍රතික්‍රියාවෙන් වටහාගත හැක. මෙලෙස එක් එක්කෙනා තුළ විවිධ සංඥා ඇතිවීමට බලපාන්නේ කුමන හේතුද? පුද්ගල කර්මයේද දැනුමද කාරණකව පහදා දෙන්න. මේක ඇත්තටම අංග සම්පූර්ණ ලයිස්ට්ුවක් මට මතක නැහැ සූත්‍රයක් වශයෙන් නම් සංඥානානත්වය පුද්ගල ඥානත්වය කියලා ඒ ශේෂ්ත්‍රයේ සරුවඥ විශයක් සරුවචනාංශර තමයි ඒක සම්පූර්ණ මානසික මනසක් යමක් දකපුවාම ඒ කෙරෙහි ගන්න සංඥාව සංඥා හැටියට ප්‍රතික්‍රියා කිරීම පිළිබඳව පූර්ණ අවබෝධයක් තියෙන්නේ අපිට දැනගන්න තියෙන්නේ එකම දෙයක් කීප දෙනෙක් බලනකොට කීප දෙනාට විවිධ සංඥා දෙන්න පුළුවන් නම් ඒ දේ ඒ දේට ආවෙනික විශේෂ සංඥාවක් නැහැ. සංඥාව තම තමන් විසින් ආරෝපණය කරගන්න එකක්. නමුත් ඊට පස්සේ මතිමතාන්තර ඔක්කොම සිදුවෙන්නේ ගත්ත සංඥාවන් නිසා මේ ප්‍රශ්න එළියට තියෙන විදිහට ප්‍රතික්‍රියාවෙන් පේන්න පටන් ගන්නවා එක එකනා එක එක ප්‍රතික්‍රියා කරන බව මට මතකයි බණකදී ස්වාමින්වහන්සේ නමක් සඳහන් කළ තිබුණා මැරිච්ච බලුකුණක් දකින්නකොට රූපයට කැමති තරුණ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඒක වෙන පිළිකුලක් ඇති කර ගන්නවා. මේක දකින්න හැම්බිච්ච එක මහා පවක් කාලකන්නිකමක් විදියට. නමුත් ඒක කබරේකට ඉතාමත්ම ප්‍රිය මනනන්දනීය දර්ශනයක් වෙනවා. ඒ නිසා ඌ ඇදලා ගත්තත් වර ලනුවට ඇදිලා ආවත් ලිහිච්ච ගමන් ඌ බලන් ඉන්නේ ආයශර කරකට යන්න තමයි. ඌට ඒක කලාතුරකින් හම්බෙන රසමස උලක්. ඒක නිසා දෙන්නෙක් එකම දේ දිහා දකිනකොට ඇති වෙන සංඥා විවිධත්වය මේකට ලස්සන උපමාවක් එව නැත්තම් සිද්ධිය තේරුම් අරගන්න තොරතුරක් සඳහන් වෙනවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ਸਰවචනාංශයේ දේශනා කරලා තියෙනවා රහතන් වහන්සේ නමකට භාවිත මනසක් ඇති කෙනෙකුට පටික්කුල සංඥා සහිත දෙයක් දැකලා ඒකේ සුභේ දක ගන්න පුළුවන්කම තියෙනවා කියලා. ඒක සුභ අසුභ මැද තියලා දකින්නත් පුළුවන් පටික්කුල දේ පටික්කුල වශයෙන් දකින්නත් පුළුවන්. ඊටාත්ම සුභ දෙයක් දකිනකොට ඒකේ තියෙන පිළිකුල දකින්නත් පුළුවන් මැදහස්සිත ඇති කරන්නත් පුළුවන්. එනිසා රහතන් වහන්සේ දකින දේ මත රඳා පවතින්නේ ඒ දකින දේ මොකක් වුණත් Tamange හිත හදා ගන්න හැටි දන්නවා. ඒ නිසා ඒක රහත් ඊර්ධියක් කියලා කියනවා. රහතන් වහන්සේගේ ඊර්ධිය දකින දේෙන් රහතන් වහන්සේට කුප්පන්න අමාරුයි. කුමක් දැක්කත් තමන්ගේ හිතට අවශ්‍ය දේ බලන්න පුළුවන් ශක්තිය තියෙන නිසා රූප ලෝකයෙන් මායාව වෙන්නේ නැහැ. රූප ලෝකයෙන් ඇස් බඳුන් කෙරෙන්නේ නැහැ රහතන් වහන්සේට. නමුත් බලනකොටම පේන්නේ සාමාන්‍ය ලෝකයා දකින ස්වરૂපය. නමුත් ඒ තුල සුභ සංඥාව අසුභ සංඥාව අතරමැද සංඥාව සුභ අසුභ දෙක මැද සංඥා ඕන එකක් ගන්න පුළුවන්. ඒ නිසා රහතන් වහන්සේ ලෝකේ ජීවත් වෙන්නේ නෙළුමක් නෙළුම් කොළයක් උඩ තියෙන වතුර කඳුල වගේ නෙළුම් කොළේ උඩ වතුර තිබුණාට වතුර ගෑවිලා නැහැ. නෙළුම් කොළේ හෙල්ලෙනකොට වතුර වෙනමම ඒ නිසා ජීවත් වුණාට ජීවත් වෙන්නේ පදුම පලාසේ උදක බිඳුවිය. මල් නෙළුම් කොළයක තියෙන වතුර කඳුලක් වගේ. ඉතින් ඒ වගේ වෙනසක් තමයි අපි මේ භාවනාදී බලාපොරොත්තු වෙන්නේ. ගෑවිලා හිටියට තැරවිලා නැහැ. ඒක උඩේක තිබුණාට තැවරිලා නැහැ. අන්න ඒක තමයි මේ බලපණ මේක අහනවා පුද්ගල කර්මයේද දැනුවද කියලා. ඉතින් මේක ඇත්තටම මේ එක එකනා දාන සංඥාව දැන් විද්‍යාවෙන් හොයාන ගිහිලා තියෙන්නේ එක එක සෛලයක තියෙන RNA DNA අණුවක් පාසා ඒ මානවයාගේ තියෙන දැනුම සේරම පිටු කරගෙන ඇවිල්ලා තියෙනවා ඒක පුස්තකාලගත වෙලා තියෙනවා. ඉතින් හැම කෙනෙකුම Taman දන්නේ නැති අතීත විශාල සම්භාරයකට අයිතිවාසිකම් කියනවා. හැබැයි මේ හැම අතීත මතකයක්ම තේරුම් උපමානයක්ම මේ தත්ත්වගත වෙලයි තියෙන්නේ. අපි හැදියාවේ හැටියට අපේ සංස්කෘතිය හැටියට ඒක தත්ත්වගත වෙලා තියෙන නිසා අපිට යමක් දකපුවාම ඒ දේ නොකර බෑ. ඒ දකින්නකොට ඇති වෙන හැඟීම පහළ නොකරගෙන බෑ. ඒ නිසා අපි හැඟීමට දාසයි. ඒ දකින්නකොටම අපිට ඒ ආසාව ඇතිවෙන්න ආසාවම තමයි ඒකකින් බලකින්න බෑ. තරහවක් ඇති වෙන්න තරහවම තමයි. ඒ නිසා අපි දාසකත්වයක් තියෙනවා දකින්න අරමුණත් එක රහතන් වහන්සේ නැහැ. රහතන් වහන්සේට තරහ යන දෙයක් බලලා මෛත්‍රී කරන්න පුළුවන්. මෛත්‍රී ඇති කරන දෙයක් බලලා ද්වේෂය ඕනම් පහල කරන්න පුළුවන්. එහෙම නැත්නම් පිළිකුල පහල කරන්න පුළුවන්. ඉතින් මේක තමයි මේ භාවිත මනසක ස්වභාවය. මේකට කර්මය ගැන කතා කරනකොට නම් ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා කම්මං සත්‍යේ විභජති යදිදං හීනප්පණීතතා කියලා. මිනිස්සුયો කර්මානුරූපව උසස් පහස් ભેදයක් ඇති කරලා දීලා තියෙනවා. සුවන්න දුබ්බන්න හීනප්පණීත විදියට කර්මෙන් බෙදලා දක්වනවා. ඒ වගේම අපි හැම වෙලාවෙම කර්මය කියන පාට කණ්ණාඩිය හරහා තමයි බලන්නේ. ඒ පාට කණ්ණාඩිය කොහොමඩක්වත් අපි දාගෙනම ඉන්නේ. ඒක නිසා අපට පේන්නේ අපි දාගෙන ඉන්න පාට කණ්ණාඩි හැටියට මේ ඉන්ද්‍ර පු탁ජනෙක් පු탁ජනෙක් අතර යන ගනුදෙනුවේදී තව කෙනෙකුට තව කෙනෙක් ගැන හිතන්නත් තමයි මොකද හිතන්න කල්පනා කරන එක නැතිනේ පාට කණ්ණාඩියක් දාන්න. ඒක නිසා කියනවා වීඩියෝ එකදී දෙන්නෙක් හම්බුනොත් දෙන හම්බෙනකොට ඒ හම්බෙන කෙනා පිළිබඳව මම හැම වෙලාවෙම හිතන්නේ පහත් කළා. එයාගේ චිත්‍රයට වැඩිය, එයාගේ දෙන චරිතයට වැඩිය මම උසස් කරගන්න හැකි නිසා පහත් කළ සලකනවා. ඒ පුද්ගලයාගේ ප්‍රകൃතිය තුන ඒ පුද්ගලයා ලෑසි හැම වෙලාවෙම තමයි උසස් කළ සලකන්නේ. ඒ නිසා වීඩියකදී මම හම්බ වෙනකොට ප්‍රകൃතිය තියෙනවා. මම දකින පහත් රූපේ තියෙනවා. යා විසින් යා පෙන්වන්න හදන ලොකු කරන රූපේ තියෙනවා. ඒතර ඒ පුද්ගලයා මන් දිහා බලනකොට එයා බලන්නේ මාව පහත් කරලා. මගේ ප්‍රകൃතිය තියෙනවා. මම එයාට පෙන්වන්න හදන්නේ මම ලොක්කෙක් කියලා. ඒතර හය දෙනෙක් වෙනවා කොයි මිනිහා කොයි මිනිහට කතා කරනවද කියලා අහනවා ඊට පස්සේ. දෙන්නේ හම්බෙලා කතා කරනකොට අපි කතා කරන්නේ කොයි එකා කොයි එකටද කියලා අහනවා කොහොමද sannivedanayak වෙන්නේ කියලා. අපි හැම වෙලාවෙම බලන්නේ මං ඔයා ඔයා මාව පංචි කළ සලකන බව දන්නා ඒ උනට මම එහෙම කෙනෙක් නෙවෙයි කියලා මම මගේ පුරාජෝර පෙන්වන්න උත්සාහ කරනවා. එයා හිතාන ඉන්නවා අම්බෝ එකකින් කරන්න දන්නේ මාව පුංචි කළ සලකන්නේ මමත් එහෙම ආවට ගියාට කෙනෙක් නෙවෙයි කියලා එයාත් පෙන්නනවා මේක තමයි සම්පප්පලාප කියන්නේ. ඉතින් කවදද අපි sannivedanayak වෙන්නේ sannivedanayak වෙන්න බෑ අපේ ප්‍රකෘති සංඥා වෙනකම්. ප්‍රකෘති සංඥාව කියන එක ඒ තරමටම අපින් දුරස්ත දෙයක් අපි ඉන්නේ අපේ සංස්කෘතිය විසින් අපේ අධ්‍යාපනයේ විසින් අපේ තාරාතිරම් විසින් වර්ණ ගන්නවල ලද රාමෝකින් බලාගෙන තමයි ජීවත් වෙන්නේ. මේ සමහර බැරණකම ඒ බව දන්නෙත් නැහැ. දැනගන්න ඕනකමකුත් නැහැ. ඒක කවුරු හරි පෙන්වලා දුන්නත් හිතන්නේ මට මගේ ඒ සංඥා ටික තියාගන්න අයිතිවාසිකමක් තියෙනවා. නිසා මගේ වැඩවලට ඇතුල් ගහන්න දෙන්න එපා. ඒක මගේ අයිතිවාසිකමක් කියලා. ඒ සංඥා ටික රකින්න එක තමයි අපි කරන්නේ. ඉතින් ඒක මේ බුදුජාන් වහන්සේ ඉස්සර පිට කරන්න බැරුව යනවා. ඒ නිසා මේ චින්චමානවිකාව ඇවිල්ලා බුදුරජාණන්සේ බණ කී කියයින්දදී ඇතුළට ඇවිල්ලා දරුගබ වෙන්නලා කියන උතන බණ කී කියලා හරියන්නේ නැහැ මේ බබාට ලක්ස්ප්‍රේ ආරම්භ දෙන්නේ කියලා කියනවා. කියන්නේ මේ මාව මේ මේ මේ දරුගබක් අතන් දීලා මේ පඬිතුමා වගේ බණ කීක ඉඳලා හරියන්නේ නැහැ කියලා සභාවට එන්නෙම මේ වන්දිල්ලන්. ඒතර සරුවත් යනසේ මූණ දිහා බලලා කියනවා නංගි ඒකේ වගේ උඹයි මායි දන්නවනේ කියනවා. එච්චරයි කියන්නේ. හැංගිලා පොළොව පහත් කරගන්නෙත් නෑ. ඔබ මේ සභාවට ගැලපෙන්නා කියන්නේ. නංගි ඒ වගේ උඹයි මායි දෙන්න දන්නවා. ඒක හරියට පේන්නේ ඕවා අපි දෙන්න එකතුලා පින් කළ පැටි අපි දෙන්න දන්නවනේ කියනවා වගේ. එච්චරමයි ඒ කියනකොටම මේ කවුද චින්චමානිකාවගේ ඒ වේශය සම්පූර්ණයෙන්ම ගලවලා වැටෙනවා. පුත්‍රජානහසේ ඉස්සරහා කාටවත් බෑ ചാටු කරන්න. බුදු උන්වහන්සේට විනිවිද පේනවා මෙයා මොකද්ද මවාගෙන එන්න හදන දේ. ප්‍රകൃතිය මොකද්ද කියන එක දකින්න නිසා බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී කාටවත් ඒ මායා කරන්න බෑ. අනික ඕන කෙනෙක් ඉදිරියේ කරන්න පුළුවන්. මොකද එයාත් මායා කර කර ඉන්න නිසා. බුදුරජාණන් වහන්සේ ළඟ මායාවක් නැහැ. ඉතින් ඒකට හේතුව සංඥා ස්කන්ධය පිළිබඳව තියෙන පැහැදිලි අවබෝධය. භාවනාවේදී Tamange හුස්ම නොදැනීය නොදැනී තමා සිටියත් නැතියයි හැඟෙන අවස්ථාව කුමක්ද? ඊට පස්ව භාවනාව තවත් පැහැදිලි කරගන්නේ කෙසේද? අපි ඊයේ ඇත්තටම අර පළවෙනි ප්‍රශ්නට සාකච්ඡාවයි ධර්ම ධර්ම දේශනාව කෙරුවේ සංඥා පිළිබඳව. අන්නේ සංඥා පිළිබඳව කතා කරද්දී කලා විවාද සූත්‍රයේදී බුදුරජාණන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා කුතෝ සමේ කුතෝ සමේතස්ස විභූති රූපං කියලා. මේ ලෝකේ රූප ධර්මය ගෙවම් කරන්න පුළුවන් කොයි විදිහට භාවනා හැදුනම කියලා. කොයි විදිහට හිත හදාගත්තාම මේ ලෝකේ තියෙන මායාවෙන් අපි නිදහස් වෙන්නේ. නැත්තම් මේ ලෝකේ තියෙන ශූන්‍යත්වය දැකගන්නේ භාවනාව කොතෙන්ද ගියාමද කියලා. අන්න ඒක විස්තර කරනවා සරුවත් යනසේ සංඥාවට සම්බන්ධ කරලා කියනවා නසඤ්ඤ සංජීන විසඤ්ඤ සංජී නෝපිය සංජීන විභූත සංජී ඒවං සමේතස විභූති රූපං සංඥා නිදානානි පపంచ සංකා කියලා. භාවනාවේ තනක් වෙනවා අපි ප්‍රකෘති සංඥාවෙන් සංඥා නැහැ. ඒ වගේම න විසඤ්ඤ සංඥා අපි දන්න හොඳටම ක්ලාන්ත වෙලා විසඤ්ඤ වෙලත් නැහැ. ඒ වගේම හොඳටම දන්නවා අසඤ්ඤ තත්ත්වයේ කියන්නේ නේව සංඥා නා සංඥායතට හිත ගිහිල්ලත් නැහැ. සංඥාවකුත් තියෙනවා. අන්නේම තැනකට එනකොට රූපය ඒ වෙනකොට ගෙවිලයි කියලා බුදුහාමුදුරු කියනවා. ඒ සංඥාවට එනකොට රූපය ගෙවිලා. ඒවං සමේතස්ස විභූති රූපං අන්නේ විදිහට හිත හිතෙන්ට එනකොට රූප ධර්ම පට වියාපෝ තේජෝ වශයෙන් ගොජ දාන්නේ සංඥා නිදානානේ ප්‍රපංච සංකා මෙතෙන් දෙනකොට අපි සංඥාවෙන් ගැලවෙන්න පුළුවන් බව පළවෙනි වතාවට අවබෝධ කරගන්නවා. ඒක ඔය ආනාපානයේ ගෙවිච්ච තැනට සම්බන්ධ කරලා පෙන්වන්න පුළුවන්. හොඳට ආනාපානයේ ගොරෝසු තැන ඉඳගෙන සම්පූර්ණ තුනී වුණා සූක්ෂම අතිසූක්ෂම වෙලා ගෙවුණයි කියන තැනට ගියාට පස්සේ අපිට පේනවා ආනාපානයේ ඉස්තර දැක්ක විදිහට ආස්වාස මෙහෙමයි ප්‍රස්වාස මෙහෙමයි කියන පේන සංඥාව නැති වෙලා. විසඤ්ඤ වෙලත් නැහැ. නින්දර ගිහිල්ලත් නැහැ. ක්ලාන්ත වෙලත් නැහැ. හොඳට අවදියකුත් තියෙනවා. තමයි දන්නවා ධානාගත වෙලා අරූප සංඥාවට ගිහිල්ලත් නැහැ. ආන්න මෙහෙම වෙනකොට රූපය දිය වෙලා ගිහිල්ලා. රූපේ තමන්ගෙන් අයින් වෙලා ගිහිල්ලා මෙන්න මෙතනදී බුද්ධ වචනේ සඳහන් කරන්නේ කාය සංස්කාර සංසිඳිලයි කියලා. ඉතින් මෙතන ගියාම හිත සම්පූර්ණයෙන්ම ඇතුළට නැමිලා තියෙන්නේ පිටින් තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස වලින් සම්පූර්ණ අපි වෙන් වෙලා, ඇහෙන්, කනෙන්, දිවෙන්, නාසයෙන් වෙන් වෙලා නමුත් ඉබ්බ කට්ට ඇතුළට ගියා වගේ ඇතුළේ එකතු වෙලා තියෙනවා. ආන්න මෙතන පුළුවන් තරම් හිත තියාගෙන හිටියොත් මේ චිත්තක්ෂණේ කෙලස් නැහැ කියලා. ඒ චිත්තක්ෂණේ අපිට රාගය ඇති වෙන්න බෑ, ද්වේෂය නැහැ, මෝහය නැහැ. නමුත් දන්නේ නැති වුණොත් ඒක මෝහයක් වෙනවා. මං ඊගාට මොකද කරන්න කියලා සැක කෙරුවොත් ඒක නීවරණයක් වෙනවා. සැක කරන්නෙත් නැතුව අභියෝග කරන්නෙත් නැතුව මෝහයටපත් කරන්නේ නැතුව මේක මේ කෙලෙස් සහිත ජීවිතේ මට යම් ප්‍රමාණයකට යම් ප්‍රදේශයකට නික්ලේශී වෙන්න පුළුවන් බව කියලා දැනගෙන ඒකට සමාදන් වුණොත් නිවන හා සමාන සැපයක් ලැබෙනවා. ඒක මොකක්ද ඊගාට මම මොකද කරන්නේ කියලා මේ ප්‍රශ්නේ දෙවෙනි කොටස සැකේ ආවයි කියලා කියන්නේ අර පෑදීදියට ආය බොරදිය දාගත්තා. තේරෙනවද? ඉතින් ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට ඒකට යන්නයි කියලා කියනවා. ගිහිල්ලා පුළුවන් තරම් වෙලාවක් ඒ නික්ලේශී මට්ටමේ විශාල පිටියක් මැදට ගිහිල්ලා ඉන්නවා වගේ පුළුවන් තරම් ඉන්නකොට පේන්න පටන් අර ගන්නවා ඒ Tamanට මෙතන ඉඳලා ීමක් පේනවනේ මේ හරියට යනකම් මොනවත් නැහැ සද්දයක් නැහැ වේදනාවක් නැහැ හිතවිල්ලක් නැහැ නීවරණයක් නැහැ අරමුණක් නැහැ නිදිමතක් නැහැ හොඳට සතිය තියෙනවා අන්නේ පිටිය පළල් පිටියේ වැඩි වේලාවක් ඉන්න ඉන්න හිත තේරුම් ගනි ඒක තමයි අපේ ප්‍රකෘති නිවස කියලා. අපි මේ දැන් ඉන්නේ සංඥාවල පටලවා ගන්න. රූප දකමින් සද්ධාහමින් සම්පූර්ණ විකෘතියක තියෙන. අර කියන தത്വෙදී අපි ඔක්කොම අතර සම තත්ත්වයක් තියෙනවා. කවුරු එතෙන්ද ගියත් එකම ඇඟීම එන්නේ. මේ මට්ටමේදී අපිට ස්ත්‍රී පුරුෂ ભેදේ තියෙනවා, පැවිදි උපවිදි ભેදේ තියෙනවා, බුද්ධ ආගම අබුද්ධ ආගම ભેදේ තියෙනවා, নানা ආකාර මත මතාන්තර පටලවිලා තියෙනවා. අතෙන්ද ගියාම සියලු මානවයාට පොදු පිටියකට අපි එනවා එතකොට තමන්ගේ අනන්‍යතාවය නැහැ. මම අඳුර ගන්න බෑ. අඳුර ගන්න බැරි නිසා ඇතුළත පිටත කියන සීමාව නැහැ. ඔක්කොම කඩලා ගිහිල්ලා හැබැයි සනංගලේ නූල කඩලා ගිහිල්ලා ඔහේ පාවි පාවි තිනා වගේ. එහෙම නැත්නම් මේ සතේ කහසේ පටන් කරගෙන පට්ටම් කරගෙන ඉන්නවා වගේ ඉන්න පටන් ගන්නවා. ඉතින් මේක හරි අමාරුයි මේ මේ තර්ක කරන මනසක මේකේ තියෙන වටිනාකමක් තේරුම් ගන්න. යමක් නොකර නිකන් ප්ලේන් එක ඕටෝ පයිලට් එකෙන් දාලා යන්න හරිනවා. පයිලට් ඉන්නවා වැඩකට ගන්න නමුත් අත ගන්න නැහැ මැෂින් එකට බාර දීලා තියෙනවා. ආන්නේ මැෂින් එකට බාර දීලා යන්න පටන් අරගත්තොත් විතරක් මේ සංස්කාරය එහෙම නැත්නම් චේතනා නැති හැබැයි පිරිච්ච ගතියක් දැනෙනවා. කරන දෙයකට වැඩිය කෙරෙන දේවල් වෙන්න පටන් අර ගන්නවා. ඒක තන්නේ ක්‍රම ආධ්‍යාත්මික තත්වයක් කියලා තේරෙනවා. අන්න ඒක පුළුවන් තරම් පළල් කරන්න. වැඩි වේලාවක් ඒක ඉඳ ඉඳ ඉඳ ඉඳ මේ ලොකු මේ ලෙඩ රෝග සුව කරන ගතියක් සහ මනස මානසික රෝග සුව කරන ගතියකට එන්න පටන් ගන්නවා. ඉතින් ඒක ඉඳ ඉඳ ඉඳ ඉඳ නැගිටතර පස්සේ පැය ගාණක් යනකම් Tamante පිරිච්ච ගතිය වැටහෙනවා. හැබැයි මේකට කියලා සැක කරන්න ගත්තොත් ඒ පිරිච්ච ගතිය ඇත්තෙත් නැහැ. කුඩල්ල කොට උඩ තිබ්බා වගේ වෙහසක් දැනෙනවා. අගය කරලා යනවා කියන එක භාවනාවෙන් එන එකක් නෙවෙයි. බණ අහලා ලෑස්ති වෙලා නිවැරදි දෘෂ්ටියකින් ගියොත් ඒක වෙන්නේ පළවෙනි දෙවෙනි වතාවල් වල වෙන්නේ පස්සේ පස්සේ තමයි තේරෙන්න පටන් අරගන්නේ මේක නොබිලේ ලැබිච්ච පිරිච්ච ගතියක් සම්පත්‍ති කර ගතියක් අපි සාමාන්‍ය ලෝකෙන් බලාපොරොත්තු වෙන රූප ශබ්ද ගන්ධ රස කියන ආමිෂයෙන් නෙවෙයි ලැබෙන්නේ ආමිෂේ නැති තරමටම දුරවන් වෙන්න වෙන්න ලැබෙන නිසා පුළුවන් තරම් ඉක්මනට ගිහිල්ලා පුළුවන් තරම් වෙලා ඒකේ নিমগ্ন වෙන්නයි කියලා කියනවා. හිතට ඒකේ බීගෙන ඉඳ කියන එක තමයි කියන්නේ. ඒක මේ කාර්යබහුල ජීවිතයක් ගත කරනකොට පුරුද්දට යන්න පුළුවන්. ගියාට ඒකේ ගොඩක් වෙලා ඉඳ යනකොට নাනා ආකාර විදිහේ එක එක පැති වලින් අර වැඩේ කරන්න තියෙනවා මේ වැඩේ කරන්න තියෙනවා කියන ප්‍රශ්නේ හෝ නැත්නම් මේක නිකම්ම නිකං කාලේ නාස්ති කිරීමක්ද කියලා ප්‍රශ්න නිසා බොහෝ විට ඒක අගේ කිරීම වෙන්නේ. ඒක නිසා මේ හුඟක් අයට ඒක සිද්ධි වෙන්නේ ඒක මේ හොඳට හිතට වදින්නේ දිනපතාම දවස් 7-8 එක දිගට භාවනා කරනකොට භාවනා මධ්‍යස්ථානයේදී ඒක ගත්තාම අල්ලගන්න ලේසියි. තමන්ට ඒක නිතර නිතර ඇසුරු කරන මිත්‍රයෙක් බවට පත් කරගන්න ලේසිකමක් තියෙනවා. කර්තෘ ස්වාමීන් වහන්සේ පහත් සඳහන් ගැටලු ගැන අනුකම්පාවෙන් පහදා දෙන මෙනි. අපි ගිහියන් ලෙස කරන රැකී ආරක්ෂා කටයුතු වෙලෙන දාම ආදී භව තණ්හා ගණයට වැටෙනවා නොවේද? ඔය ඇත්තටම මේ මේකයි සඳහන් කරන්නේ මේ ආජීවේ ආජීවය කියලා කියන්නේ ජීවිකාවෘතිය. ජීවිකාවෘතිය වශයෙන් බලනකොට ඒ ජීවිකාවෘතිය අභිවෘතියක් බලාපොරොත්තු වෙන්න නම් ඒකේ ප්‍රගමනයක් බලාපොරොත්තු වෙන්න නම් භවතණ්ණාව තියෙන්න ඕන. භවතණ්ණාවෙන් තොරව ඒකයි බුදුජානක කිව්වේ මේ හිඟා කන ජීවිතේ තමයි දාදසවත් විදිහට ගන්න පුළුවන් දෙන දෙයක් කාලා ජීවත් වෙනවා. එතකොට ඒක දිනු කරන්න කරන්න තියෙන යමක් නොකර ඉන්න එක විතරයි. ඒක නිසා මේක කියනකොට මේ සුදු ඇඳගත්ත ගියෝ අපිත් එක තරහ වෙනවා. වහන්සලාට නම් පුළුවන් අපිට කරන්න කොහොමද කියලා. මොකද ගිහින් අවශ්‍ය වෙලා තියෙන ගිහිකම රැකගන්නනේ. හැම ප්‍රශ්නකින්ම අහන්නේ මේ ගිහිව ඉඳලා නිවන් දකින්නේ කොහොමද? ගිහිව ඉඳලා සතිපට්ඨානෙ වඩන්නේ කොහොමද? ගිහිව ඉඳලා ඒ අයිතිවාසිකම රැකගෙන කරන්න හදනකොට මේක හුරස් වෙනවා. නමුත් දැනගෙන කරනවා නම් මැටි මඩ කෑවට කමන්නේ රාත්තල් ගාන දැනගෙන කනවා නම් වැඩේ මෙච්චර මඩ තියනවා කියලා දන්නවා. ඒ නිසා ඒක කරන්න ඕනේ ජීවන රටාව හදාගන්න ඕනේ මේ මධ්‍යම ප්‍රතිපදාවට ගැලපෙන විදිහට. රැකියාව කරන්න නරකයි. අනුන්ට කරදර දෙන සූරාකන එහෙම නැත්නම් මේ මත්තර කරදර වෙන්නේ නැතුව උපන්නාට මේලෝ වැනිනවා විනා කියන කිති රැකියාවක් නැතුව ජීවත් වෙන්න බෑ. ඒක නිසා රැකියාව කරනවා මිසක්කා මේ අතිශෝක්තියට සුඛභෝගීත්වයට යනකොට මේකේ පවු ප්‍රමාණය ශීඝ්‍ර වශයෙන් වැඩි වෙන්න පටන් ගන්නවා. එනිසා බුදුරජාණන් වහන්සේ ගෝ වෘත්‍ය මේ ගෝපාලක වෘත්‍ය සහ කෘෂිකර්මයේ දෙක සාමාන්‍ය වෙලඳලාමත් ඇතුළත් මේකේ. ඒ සඳහා වෙන වෘත්‍ය වශයෙන් පෙන්නලා තියලා තියෙනවා. මේ ගෞතම සරුවචනාංශට ඉස්සල්ලා කාශ්‍යප සරුවචනාංශී ඉන්න කාලේ කාශ්‍යප සරුවචනාංශගේ ප්‍රධානම උපස්ථායකයා කුම්භකාරකෙක්. කුම්භකාර කියන්නේ මැටි වලන් හදන මිනිසෙක්. ඉතින් මේ මිනිසාගේ ජීවන රටාව පිළිබඳව මේ සරුවචනාංශය විස්තර කරලා තියෙනවා. එයා එයාගේ අම්මයි තාත්තයි දෙන්නම අන්දයි. ඒ නිසා යාට පැවිදි වෙන්න බෑ. හැබැයි අනාගාමි තත්වයේ දක්කම පැවිදි වෙලා භාවනා කරලා තත්ත්ව අරගෙන තියෙන්නේ. එයා කරන්නේ පුළුවන් තරම් හොඳ මැටි වහන ඇවිල්ලා වලන් හදලා මැස්සක් හදලා මැස්ස යට තියලා තිනවලු. කැමැති කෙනෙක් ඇවිල්ලා මැටි වලන් ගෙනියලා ඒකට ගැළපෙන විදිහට මුං ඇට ටිකක්, හාල් ටිකක් තමයි ළඟ තියෙන දයක් අරගේ පුරවලා යනවලු. මෙයා අරගෙන ඒක තම්බලා අම්මටයි තාත්තටයි කණ්ඩ දෙනවා. මැටි වලන් හදලා තියෙනවා. පුළු පුළුවන් වෙලාවේ සරුවචනාංශයට උපස්ථාන කරනවා. ඉතින් ඒකේ දෙක තැනකදී කියනවා සරුවචනාංශේ කාශ්‍යප සරුවචනාංශේ වැඩ ඉන්න කුටිය තෙමෙනවා. තිබුණාට පස්සේ එනවා අග්‍ර ශ්‍රාවකයන් දෙනමට කියනවා ගිහිල්ලා වෙලා පොම්බකාරකයාගේ මැස්සේ තියෙන පිටුටු ටික අරගෙන එන්නේ කියලා. වහලා තියෙන අර මැටි වලන් දාලා තියෙන මැස්සේ තියෙන ඉලු පහලයක් හරි පිදුරු අහලක් හරි. ඒක ගන්නකොට දෙමාපියෝ දෙන්න හිතෙනවා මේ මීයෝ කපනවායි කියලා සූසූ ගාලා එලවනවා. අඳයි. ඒතර කියනවා නෑ නෑ අපි මේ කාශ්‍යප සර්වචන්නාංශගේ මේ ප්‍රධාන ශ්‍රාවකයෝ දෙන්න අපිට සර්වචන්නාංශය කිව්වා මේ කුඹකාරයේ ගෙදර තියෙන වහලේ පිදුරු ටික ගේන්නේ කියලා. ඒතර කියනවා සාදු සාදු සාදු සරුවච්චන් වහන්සේ අපේ පුතා ගැන එහෙම උන්වහන්සේගේ දෙයක් වගේ අපේ වස්තුව සලකනවා නම් ඒක අපිට කරන්න ලොකුම නම්බුවක් අරගෙන යන්න ඒක පෙන්නනවා මේ සරුවච්චන් වහන්සේ ජීවකවෘත්තියකදී කරන්න තියෙන එකයි අපි එකින කාගෙදී අපි අර පරණ තිබුණු වැඩවසම් ක්‍රමයේ තියෙන මුං අර තියෙන මනුස්සයා හාල් තියෙන මනුස්සයත් එක්ක බෙදා ගන්න. අත්තම කර ගන්න. ආන්න එහෙම කරගෙන යනවනම් හුඟක් අඩුයි. නමුත් දැන් ඒක නිකන් හීනයක්. දැන් කාලයක හිතා ගන්න බැරි තරම්. නමුත් මේ උත්සාහ කරන සමහරු ඉන්නවා. කලාතුරකින් උත්සාහ කරන සමහරු ඉන්නවා. හැබැයි යනවා ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම බණ භාවනා කරමින්මයි ඒ මේ ආනිසංස ආදීනව සලකා බැලීම කරන්නේ. පුළුවන් තරම් සරල ජීවන රටාවට ගිහිල්ලා විවේකී තියාගන්න පුළුවන් තරම් භාවනා කරන්න. ඒකෙන් ඉවරලා මේ සුඛපභෝගීත්වය හෝ පාරිභෝගිකත්වය පුළුවන් තරම් අඩු කරලා නිකන් සාමාන්‍ය ජීවන රටාවක් ගත කරනවා. ඉතින් එතකොට මේ භවතණ්ණාව නැතුව නෙවෙයි අඩු කරගන්න පුළුවන්. රට ජාති ආගම ගැන සීකටයුතු කිරීම භවහා විභව තණ්හා ගණයට වැටෙන බව හැඟේ. එසේනම් උදාහරණයක් ලෙස යම් ඛණ්ඩායම් මිත්‍යා දෘෂ්ටික මේ නිස්සරණ වැනි ස්ථාන අනුරපුරාදී ස්ථාන කෙලසීමට සැරසුනොත් යෝගාවචරණ ලෙස අප කටයුතු කළේ කළ යුත්තේ කෙසේද? ඉතින් ඒක ඇත්තටම මේ සරුවචනanse ඉන්න කාලේ මේ සරුවචනanse සංඝයාත්ලෙන් අහනවා මහන්නේ මේ ජේතවනාරාමයේ මේ තියෙන ගස් කොළන් කවුරු හරි කපනවා නම් තනකොළ අරගෙන යනවා නම් උඹලට රිදෙනවද කියලා. ඊට පස්සේ කියනවා නෑ කියලා. ඒ මොකද ඒක අපේ නොවන නිසා. ඒ විදිහට තමයි මේකේ ඉන්න කියලා තියෙන්නේ. එහෙම නැතුව ඒ බුදුහාමුදුරෝ සංඝයාගේ නීති අනුව බලනකොට මේක අපි හිත මේක මට පූජා වෙච්ච දෙයක් කියලා. දැක්කොත් මේක හොරකම් කරගෙන යනවා කවුරු හරි වෙලා අත ගෑවොත් එතන ඉඳලා හොරාට අයිති කියලා ගණන් ගන්න කියනවා. එළවලා ගිහලා ගණ්ඩත් එපා. කෑකොස්සන් ගහන්නත් එපා. ඒක හොරාට අයිති. ඉතින් අර හාමුදුර කෙනෙක් දැක්කලු මේ පඬු තම්බලා තියෙන මුට්ටිය පඹ මුට්ටිය හොරෙක් උසගෙන යනවා. ඒ හොරකම මේ අංග සම්පූර්ණ වෙන්නේ අර මිදු ලයිනේ තියෙන මේ අද්දර මොකක්ද ඒකට කියන්නේ කඩයිම තියෙන කඩයිම පයින්නකොට හොරකම සම්පූර්ණ වෙනවා ඒ නිසා කඩපිම යන්න කඩයිම පණින්න ඉසකලු උපාසක මහත්තයා ඔක සාංගික එකක් කියවලු එච්චරයි. ඔක සාංගික ගරු භාණ්ඩයක් කියවලු. ඉතින් ඒ මනුස්සයා අරගෙන යනවා. නමුත් ඒ අහම්තුරු නොකිය බැරි නිසා කියනවා ඉන් එහාට කටයුතු කරන්නේ නැහැ. ඉතින් ඒක පේන දින බොහොම බය ආදු බොහොම නෝන්ජල්. හොරුණ්ඩ පොහොර දාන වගේ වැඩ පිළිවෙලක් වගේ තියෙනවා. නමුත් මම හිතන්නේ අපිට ඒ බුදුහාමුදුරුවෝ කියපු ආදර්ශයට කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා අපිට බොහෝ විට අපිට හැඟුම් පහළ වෙනවා. ඉතින් ඒක නිසා අපි කරන්න හදන්නේ අර මූලධර්මවාදී උත්තර දෙන්න හදනවා. මිත්‍යා දෘෂ්ටිකම් කරන වැඩවලට ඒ වගේ උත්තර දෙන්න ගියාම බුදුහාමුදුරුවෝ නියෝජනය වෙන්නේ නැහැ, ධර්මීය නියෝජනය වෙන්නේ නැහැ. එතකොට වෙන්නේ අර මේ ගැටුම, ද්වේෂයේ වැඩි වෙන එක තමයි. ඒ නිසා මේ අපි මේ සාමාන්‍ය ලෝකේ පවතින ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව විපස්සනා පැත්තෙන් බලන්න ගියාම හුඟක් හරස් වෙනවා. හුඟක් වෙලාට විරසක වෙනවා. ඒටි ඒක නිසා හිත යම් ප්‍රමාණයකට දිනු වෙලා වැඩෙනකන් හරි අමාරුයි මේක තේරුම් අරගන්න මේ අතහැරීම කියන එක. මොකද අපේ ආර්ථිකයයි අපේ ජීවන රටාවයි අපේ මතකේ ඔක්කොම හැදිලා තියෙන කොට ගහන පැත්තේ. ඒ නිසා ඒ කොට ගහ ගත්ත දෙයක් කවුරු හරි අත දැම්මොත් එහෙම නැත්නම් තව දෙයක් කෙනෙක්ගේ දෙයකට මට ආසාවක් ඇති වුණොත් කොහොමද කටයුතු කරන්න කියන එක භාවිත මනසකට නම් ඉච්චර ප්‍රශ්නයක් වෙන්නේ නමුත් කවුද මේ අභාවිත මනසකට පුත්‍රජාන් වහන්සේ නිසා අභාවිත මනසට දීලා තියෙන ප්‍රධානම පුහුණුව තමයි දානි. දීලා දානි. පුළුවන් තරම් දීලා දැමීමෙන් තමයි මේ කටයුතු කළ යුතු ආකාරය කියනකොට එක දීලා දැමීම දෙක සීලේ එහෙම නැත්නම් කවුරු මොන විදිහ අකුසල කර්මයක් කරගත්තත් තමන් අකුසල කර්ම නොකරගෙන තමන් හිත දූෂ්‍ය කරගන්න නැතුව එහෙම නැත්නම් ඒ මනුෂයා කරන අකුසල කර්මයට උඹ නොදකින් කියලා හෝ හිත දූෂ්‍ය කරගත්තොත් අපිට ආරෝපණයක් සිද්ධ වෙනවා පරිසංවින එක තමයි කරන්න තියෙන්නේ ඉතින් මේක මේ ගිහිවිදන කරන්න ගියාම මට ඒක අවුරුදු 7ක් 8ක් විතර මම ගිහිවි ඉන්න කාලේ මට තේරුණා මම සංඝයාට බැන බැනමයි හිටියේ. මාන වෙන්න කිසිම අදහසක් තිබුණේ නැහැ. මට පේන්න බෑ සංඝයායි දවසවල. ඉතින් ඒ නිසා මේ කිසිම මනාපයක් තිබුණේ නැහැ මේ පැත්තට එන්න. නමුත් මේ ප්‍රශ්න නිසා මට හිතෙනවා වෙන්න ගිනි අගුරක් වෙච්ච ආවයි කියලා බැන්න මේ පැත්තට. ඒතර දෙන දෙයක් කාලා ඔය ඉන්න එකනේ තියෙන්නේ. හැබැයි මෙහි ආවට පස්සේ ඊටත් වැඩිය අහු වෙලා දැන්. දෙවෙනි ස්ථානවලට කැලියට නඩු කියන්න තියෙනවා. নানা ආකාර දේවල් තියෙනවා. ඉතින් මම ලොකු සාහිත්‍ය ආපු ගමන් මම ඇහුවා මේ ගබඩාවේ මට වැඩ හම්බුනේ මට හිත හරි ගියේ නෑ මට ඕනේ මේ තනි කර පැත්ත කරලා අටපිට කර තියාන ජීවත් වෙන්න නමුත් බලනකොට මේකේ හැම ඕගොල්ලෝ කාටවත් නැත්තනම් මෙහි පස්සෝ තියෙනවා ඔය තාලි හම්බ කරන කට්ටිය වැත්තක මෙහි එන්න ඕනේ දකින්න ඕනෙම මේ සුකොපභෝගී දෙයක් මෙහි තියෙනවා ඕනෙම අලුත් ටෙක්නොලොජි එකක් මෙහි තියෙනවා ඔය කැලේ කියලා කියන්නේ බොරු ඉතින් නමුත් මම හැව ලොකු සාහිත්‍ය ඊට පස්සේ බණෝ සාහිත්‍ය දැන් ආය අහුවෙලා නේද කියලා ඊට පස්සේ කිව්වා මේක නම සාසනික දේවල්. තමන්ගේ පුද්ගලික දෙයක් නෙවෙයි ආරක්ෂා කරන්න ඕනේ. මේක කාට කාටත් සාසනික කටයුතු නිසාක අර වගේ තණ්හා මාන දිටි වැඩෙන්න දෙයක් නෙවෙයි ආරක්ෂා කරන්න ඕනේ. හැබැයි ඒක සාසනික මගේ හැඟීමෙන් නෙවෙයි සාංගික හැඟීමෙන්. ඒ ඒ සන්තෝෂය තියෙනවා. එහෙම නැත්තම් මේ වස්තුව කියන එක අපිව අඹාගෙන ඇවිල්ලා අපට කරදර කරන જાතියක්. ගෞතම බුදුරජාන් වහන්සේ කාලයේම නිවන් දකින්න පුළුවන්ද? මෛත්‍රී බුදුරජාන් 15 වන තුරුම සිටිය යුතුද? මෛත්‍රී බුදුන් 15 වන තුරු සිටිය යුතු නම් පින් මෝරපු කෙනෙක් තව නැවත මනුස්සාත්මයක් නොලබා බඹලෝක සිට මෛත්‍රී බුදු 15 වුණාට පසුව එම අවස්ථාවේ නිවන් දැකිය හැකිද? මට මේක අහනකොට මේක ප්‍රශ්නේ තමයි කොහොමද මෛත්‍රී බුදුන් අඳුරන්නේ කියන එක. මේගොල්ලෝ හිතනවා 18 රියන් වෙලා රැස් වී දගෙන ඉන්නකොට එයි. මතක තියාගන්න මොන්නම ක්‍රමයකින්වත් අපිට අඳුරන්න බෑ. මේ ළඟදී ඊමේල් එකක් ඇවිල්ලා තිබුණා මට. ඒකෙදී මේ මුස්ලිම් මිනිසෙක් කියලා ති කියන දේශනයක් පවත්වන ලංකාවටත් ඇවිල්ලා තිබුණා. සරුවචනාංශේ මහා පරිණිරවාණ සූත්‍රයේ දේශනා කරලා තිනවලු ඉස්සරහට මෛත්‍රී කියලා බුදු කෙනෙක් පහළ වෙනවා. ඉතින් එයා තමයිලු නබින අයතුමා. ඒ කියලා තියෙන එකම තමයි මේ තියෙන්නේ කියලා කියනවා. ඒක ලියවලා පෙන්ලා දෙන තන මේ ඒ මොකේද මේ පරිණිරාණ සූත්‍රයේ කියපු විදිහට නබිනායකතුමාටත් මානව දයාව තිබුණා. මෙහෙම කරුවා මෙහෙම කරා. ඊමේල් එකේ යටින් ලියලා තන දන්නේම නැහැ නේ මෛත්‍රී බුදුහාමර ඇවිලත් ගිහිල්ලයි කියලා යටින් ලියලා තියෙනවා. ඉතින් මම 10000ක වෙන්න টপ ක්ලාස් මුස්ලිම් කට්ටියකට ටෝක් එකක් දෙනවා. පරිනිර්වාණ සූත්‍රයේ 24 වෙනි ඡේදයේ 3 වෙනි පාදයේ බුදුරජාණන්සේ මෙහෙම කියලා තියෙනවා මේක නැද්ද නබි නායකතුමා ගා. 25 වෙනි ඡේදයේ මේක තියෙනවා මේක නැද්ද කියලා පුදුමාකාර කොටේෂන් පෙන්නලා පෙන්නනවා. ඒක තමයි මේ තියෙන්නේ කියලා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඒ ඇත්තම නබි නායක කියන්නේ මෛත්‍රී බුදුහවරෝ නැද්ද කියලා කොහොමද RNA DNA චෙක් කරන්නේ? චරිත ධාරිකේ බලන්නද? මුදුවට මතක තියාගෙන ඉන්න ආනන්ද බලංගොඩ ආනන්ද මෛත්‍රී හැමතුරු ලියලා තිබුණා 1956 බුදු හිමියනි නොවන නොවඩිනු මැන කියලා. ආටිකල් එකක් ලියලා තියෙනවා මම පැවිදිෙන්ට ආවේ 88 88 මං ආවේ අගෝස්තු මාසේ එන්න මාස දෙකකට ඉස්සෙල්ලා මං ගියා ওই IT එක ළඟ ටවර් එක ගාව හිටියේ ස්වාමීන් වහන්සේ. අම් බලන් කොහෙද බත්තර මුලේ. මං ගියාට පස්සේ හොඳටම දුරවලයි දානකට පස්සේ වැඩි ගිහිල්ලා පුස්තකාලයට ගිහිල්ලා ඔක පෙන්නුවා මට ගෙනල්ලා. ඒ ආටිකල් 1956 ලියපු එකක්. ඒකේ කියලා තියෙනවා මේ සීන් එකක් පෙන්වනවා. ඒ chance කතාව පටන් අරගන්නේ මේවා 11මාර 12ට කාලයි වෙලාව. පයවල්සියන් එකයි හාමුදුරු තුන් නමක් බෙන්ස් කාර් එක පිටවත වළඳලා දාන්නේ අරගෙන එනවා. එනකොට හාමුදුරු කෙනෙක් බිම් බලාගෙන පාත්‍රයකුත් දාගෙන පාරයින යනවා. අර හාමුදුරු දෙනු බැන බැන යනවා. මේ පොට්ටනියක් ගැට ගන්න අපි වගේ පිළිවෙලට ඉන්න දන්නේ බලන්න පාරවල් වල ඉන්න හැටි මහානකමවත් හරියට ඒකෙවත් නම්බුව තියාගන්න දන්නේ නැහැ කියලා බෙන්ස් එකේ යනවා. එතකොට බෞද්ධෙක් පාතර කෙනෙක් එනවා. පාදර ඈතින් දැකලා පාර එහා පැත්තට ගිහිලා ගරු කරලා යනවා. තවත් තුන් හතර දිනක් ඇවිල්ලා යහමතුරන්ට දක්වන ප්‍රතිචාරය පෙන්වනවා. ඊට වයසක ලොක්කෙක් හරමක් මේ තුආයක් කරේ දාගෙන ඇවිල්ලා වැඳලා අහනවා අවසර දානේ හම්බුණාද දන්නේ නැහැ කියලා. රාමතුරු මොන දේ බලලා කියන නැහැ කියලා. එතකොටම මෙයා කියනවා අවසර ඔතන තියෙන ගෙට වඩින්න පොඩ්ඩකට කියලා තව විනාඩි 10කට දාන සූදානම් කර සූදානම් කරලා තියෙන හරියෙන් දාන ටික වළඳලා ඊට ඉස්සර අසවන්ත ලස්සන ජවනිකා ටිකක් කරනවා ඔබ වහන්සේ කවුද කියලා කියනවා මම බුදුහාමුදුරුවෝ කියලා. අද ආවොත් ওই ටික තමයි වෙන්නේ. අද බැරි වෙලා හරි බුදුහාමුදුරුවෝ ආවොත් ওই ටික තමයි වෙන්නේ අපිට ඕන කරලා තියෙන්නේ ධර්ම නෙවෙයිනේ. බුදුරැස් වීතනද කියලා බලන්න අහසේ යනවද කියලා බලන්න දිබ්බ චක්කු දිබ්බ සෝතේ තියනවද කියලා බලන්න. බුදුජානකසේ ලෝකේ පහලා තියෙන්නේ ඇති හැටිය වෙනනේ ලස්සනට විස්තර කරලා තියෙනවා අනේ හාමුදුරනේ මේ කාලේ එන්න එපා කියලා. බුදුචාන් වහන්සේ නොවැඩිනු මැන. එතකොට ඔය කුමාරතුංගමුණ දාස මහත්තයා ලියලා තියෙන එකක්. ඒ මහත්තයා මේ පානදුරේ පානදුරේ පාරායිනේට එනවා එදා පත්‍රේ දාලා තිනවා බුදුහාමුදුරුව කැලණියට වැඩියයි කියලා. ඉතින් මේ හාමුදුරුව බස් එකට එන්නේ මේ මහත්තයා බස් එකට එන්න හදනවා එක බස් එක වස් වෙන කරන්නේ. ඉද්ද අරවන්න ඉඩ නැහැ. එනේන බැස් යනවා මේ බුදුහාමුදුර බලන්න යනවා කට්ටිය. ඉතින් මෙයා එතකොට හැඩිදඩු පුරුෂයෙක් වයසක ලොක්කෙක් තුආයකුත් කරේ දාගෙන ආවිල්ලා හැරමිටි ගහන ඔළුව උසව බලන. ඊට පස්සේ ලොක කොහෙද යන්නේ? මාත් යනවා බුදුන් බලන්නේ කියලා කියනවා. එයාට කල්පනා වෙනවා උඹ තියා මේ හැඩිදඩින් පුරුෂයා මටවත් අද බස් එකේ යන්න බෑ. ඒ තරම්ම සෙනග බස් එක නතර කරනකොට සෙනග කෑ ගහනවලු ඩ්‍රයිවර්ට මොන මගුලට නතර කරනද ඉක්මනට යන්. ওই පාරායන මිනිස්සු ගන්න ගියොත් එම් වෙලා යනවායි කියලා. ඉතින් ඔහොම ඉන්නකොට බස් යන නැත කරපුවාම කුමාරතුංග කරන්නේ අර අර මනුස්සයා අතට අරගෙන ෆුට්බෝඩ් එක එල්ලෙන්න හදනකොට කොන්දොස්තර ගහනවා අර මනුස්සයා. ගහගෙන ලොක්ක උඹට තියා ඊලන්දාරියට දාන්න බෑ බහපන් කියලා කියනවා. අනේ අර මනුස්සයා ඇදගෙන වැටෙනවා. වැටෙන පස්සේ කුමාරතුංග මුන්දාස් මහත්තයා නගින්න නැතුව පල්ලෙහාට ඇවිල්ලි වෙරලා මොකද උනේ කියලා බලනකොට මනුස්සයා ඔළුව වැදිලා තුවාල වෙලා ඔළුව අසක ගා ඉන්නකොට පිටිපස්සෙන් කෙනෙක් ඇවිල්ලා තට්ටු කරනවා. බලනකොට බුදුහාමුදුරුවෝ ඊළඟට කියනවා කවුරක්වත් බුදුන් දැක්කේ නැහැ. උඹ විතරයි බුදුන් දැක්කේ මම ආපහු ඉන්දියාවට යනවා කියනවා. ඉතින් ආවොත් මෙහෙට වෙන්නේ ඔය කිසි කෙනෙකුට අඳුරන්න හම්බ වෙන්නේ මොකද ධර්මයේ දැක්කොත් විතරයි බුදුන් දකින්නේ. අපි ධර්මයේ දන්නේ නැතුව ඉඳලා මේ මේ ගෞතම බුද්ධ ශාසනයේ ධර්මයේ තියෙනවද කියලා අහුවනම් ප්‍රශ්නේ සාධාරණයි. වෙනසෙ මේ බුද්ධ ශාසනයේ නිවන් දකින්න පුළුවන්ද නැත්නම් මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්න පුළුවන් කිව්වට කවුද අඳුනන්නේ? කවුද අපිට අවිල හඳුන්ලා දෙන්නේ මේ බුදුහාමුදුරුවෝ කියලා. හඳුනලා දුන්නට කවුද බාරගන්නේ? බුදුරජාණන්සේ ඉස්සල්ලාම නිවන් දැකලා මේ පස්සක මහන් හම්බෙට යන උපකාජීවක හම්බ වෙනවා. උපකාජීවකර පේන මේ සාරි ප්‍රසන්නයි. ඉහිල කියන ඔබ වහන්සේගේ ඉඳුරන් ප්‍රසන්නයි. බොහොම අවදියෙන් ගත කරන්නේ කවුද නාය කවුද ගුරුන්නාංශ කියලා නෑ මම අනන්ත ජින මට ගුරෙක් නෑ කියලා කියනවා. කරලිවලා දිවදික් කරලා යනවා. කියනවා මෙයාගේ ඔළුව නරක් වෙලා. ඒ කියන්නේ ගුරුවරයෙක් මට නැහැ. මමයි ගුරු කියලා බුදුහාමුදුරුවෝ කියනවා මම අනන්ත චින. ඉතින් ජීව දික් කළා කිරිලිවල පිට පාරකට බහලා යනවායි කියලා. ඒ කියන්නේ හඳුරන්නේ නැහැ. දැක්කට හඳුරන්නේ නැහැ. නමුත් අන්තිමට හැබැයි පස්සේ කතාවේ සඳහන් වෙලා තියෙන මේ මනුස්සයා ගිහිල්ලා වැදි පවුලක වැද්දියක් එක්ක දීග කාලා ඒ වැද්දි කරන කෙනෙහිලි බස් නිසා ආයසරයක් ඇවිල්ලා බුදුහාමුදුරුවෝ සිහිපත් කළා ඇවිල්ලා මේ බුද්ධ ශාසනයෙන් පැවිදිලා අනාගාමී වෙනවා. මොකද පළවෙනි ජවනිකාවේ පෙන්නනවා බුදුහාමුදුරුවෝ විසින් බුදුහාමුදුරුවෝ මම අනන්තජින කියලා කිව්වට ඒකට උසුළු විසුළු කරලා පාරෙන් බහලා යනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ හොඳයි. නමුත් කොහොමද අපි අඳුරන්නේ? කොහොමද දන්නේ? ඒක නිසා හොඳම දේ තමයි මේ හම්බෙච්ච අවස්ථාවේ හම්බෙච්ච මනුසකමේ හම්බෙච්ච ධර්මයේ හැකි තාක් දුරට අපි විශ්ී සම්පෝධනය කළ යුතු සීල ශික්ෂා සමාධි ශික්ෂා සම්පූර්ණ කරගත්තොත් අපිට ඊගාවට එන පළවෙනිම අවස්ථාවේ අවස්ථාවේ ප්‍රස්තාවේ වැඩ ගන්න පුළුවන් ඒක දෙවැන්නේක් මත රඳා පවතිලා නැහැ. මේ මෛත්‍රී බුදුන්ට ගෞතම බුදුන්ද කියලා ධර්මයේ නම් එකයි. ඒ නිසා අපිට හැකි ඉක්මනට ධර්මයේ සම්බන්ධ කරගත්තොත් මේ ඉස්සරහට යන්න පුළුවන් මේක බුද්ධ ආදී අටතන් කෙරෙහි ඇති සැකයට වැටෙනවා. එනිසා මේ වගේ දේවල් මේ වැඩි උනන්දු කරවන්න එපා. මේ වගේ දේවල් මේ මොනවද කියන්නේ? සැක කර කර ඉන්න එපා. එතකොට වෙන්නේ ඉස්සරහට යන්න දෙන ගැම්මක් නෙමෙයි තියෙන්නේ කම්මැලි කරන ගැම්මක්. අහන කොටත් ප්‍රශ්න උත්තර කොටත් සාකච්ඡා කරනවත් තියෙන පසුබෑමක් ඒ නිසා ඒවා මේ සැකවලට වැටෙනවා ඒක ඇති වුණාට පස්සේ දුරු කරන්න හරි අමාරුයි මේක නිසා කියනවා හැකි සංඥාව ඇති කරන්න මට පුදුම හිතෙනවා 1967 මේ වගේ ස්ථානයක් හදනකොට ධම්මනිසන්ත ආමතුරු මොනතරම් ෆයිට් එකක් දෙන්නද කියලා මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් කියන ආප්තෝපදේශය ඉස්සරහට දාන්න. අපේ constitution එකේ පළවෙනියම ලියලා තියෙන්නේ in this life itself. පළවෙනියම ලියලා තියෙන මේ ජීවිතයේදීම නිවන් ලබනවා කියන එක. ඉතින් ඒකක් 67 හිතනවා හිතන්නේ. දැන් මෙච්චර ඇවිල්ලත් මේ වගේ ප්‍රශ්න තාමත් ප්‍රසිද්ධිය ඇහෙනවා. මේ ගෞතම බුද්ධ ශාසනය නිවන් දකින්න පුළුවන්ද? මෛත්‍රී බුදුහාමරණකම් ඉන්න ඕනේද කියන ප්‍රශ්න. ඒකට ඒට අවුරුදු 45කට ඉස්සෙල්ලා මොන වගේ යුගයක් තියෙන්නේ නැද්ද කියලා. ඊගා ප්‍රශ්නේ ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කරගෙන යාමේදී මුල මැද අග යන අවස්ථා ප්‍රකටව දැනෙන අතර ආස්වාද ප්‍රසවාසවල විවිධ වෙනස්කම්ද මනාව වැටහි. නමුත් මේ බොහෝ වේලාවක් කරගෙන යන විට හුස්ම වල දැනීම් ක්‍රමයෙන් අඩු වී බොහෝ සියුම් බවටපත් වී හුස්ම නොදැනී ගොස් ආලෝකමත් බවක කයක් සිතක් වෙන් වී තිබෙන බවක් දැනේ. ඡායනාච මේ අවස්ථාව සමතේද ඒ විදර්ශනාවට හැරෙන සමාධියක්ද බව කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. මේකෙදී මම මේ මුල් ටික නම් මම බොහොම ගෞරවයෙන් පිළියර ගන්නවා බොහොම ලස්සන ලියවිලා තියෙනවා. මේ ප්‍රශ්නෙට එනකොට මේ අවස්ථාවේ සමතේත විදර්ශනාවට කියනට වැඩිය මේ අවස්ථාවේදී සිහිය තියනවාද කියලා විතරක් බලන්න. සතිය තියෙනවා නම් බය වෙන්න එපා. මොන්නම විදියකට ඔබ ඔබ බලන්න එපා. සති ආනාපානෙ හොඳට තේරෙන තැන ඉඳලා නොදැරෙන නොතැන නොතේරෙන තැන සියුම් තැන දක්වාම එනකන් එක දිගට පවතින සතිය තියෙනවා නම් මොනම විදිහකින්වත් අපිට වගකීමක් එන්න සතියේ වැඩ බලා ගන්න. සතිය ඒක උපනායනය කරනවා නියම තැනට. නිසා මේක සමාධියට මේක විපස්සනාවට මේක මේ සතිය කැඩිල්ලක්ද කියලා සැක කරන්න ගත්තොත් සතිය අසරණ වෙනවා. ඒ නිසා අනිත් දවසෙත් වාඩි වෙනකොට මේ සිද්ධිය පුරාවට අඛණ්ඩ සතියක් තියෙන බව වග බලා ගන්න. එතකොට මේ උදාහරණයක් වශයෙන් කියනවා නම් කැලේ ඇතුළට යන මිනිහා ගහෙන් ගහට කොට කොට යනවා නම් කැලේ මැත ගියාට පස්සේ අසරණ වෙන්නේ නැහැ. එයාට ආපහු එන්න පුළුවන් කෙටුම් පාර දිගේ. ඒ නිසා මෙතෙන් මේ සියුම් තැනට යනකොට දැක දැක දන දන ගියා නම් එතනදී සැක හිතෙන්නේ නැහැ මම උතුර බලාගෙන ඉඳින් දකුණ බලාගෙන ඉඳින් මේකේ සමතේද විපස්සනාද මොකක්වත් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ආපහු හිටපතෙන් දෙන්න පුළුවන් පාර තියෙන නිසා සැක වෙන්නේ නිසා මේ මේ චෛතසික දෙක විදර්ශනාව කියන ප්‍රඥාව හෝ සමතෙද කියන සැකේ නෙවෙයි ගන්න ඕන කරලා තියෙන්නේ මට මෙතෙන්ට යනකම් සතිය තියෙනවාද කියලා. සතිය තියෙනවා නම් 100 200ක් අදාළ. 100 200ක් සතිය අදාහගත්තාම මේ සතිය විසින්ම ඉස්සරහට ගෙනියන ගතියක් තියෙනවා. ගරුතර ස්වාමීන් වහන්සේ සිටිවිලි අනිත්‍ය ලෙස බලමින් ඉවත් කරන විට තව තවත් වැඩියෙන් කුඩා කල ඇති වූ සිදුවීම් පවා හිතට එන්න පටන් ගන්න බවක් අත්දැක ඇත. චිතුවිලි මනසින් සම්පූර්ණයෙන් ඉවත් කළ හැකිද එසේනම් මේ කරනාකාරය හා කරනාකාරය අපවිත කරුණාවෙන් පහදා දෙන්නේ නිලා සිටිමි මේකෙදි ඇත්තටම මේ හිතවිලි ඉවත් කරන කතාවක් නෙවෙයි කරන්න තියෙන්නේ හිතවිලි ආවයි කියලා ගණන් නොගෙන එක විතරයි ඉවත් කරනවා කියන්නේ ද්වේෂය ඉවත් කරන්න ඉවත් කරන්න කරන්න වැඩි වෙනවා ඒක නිකන් කියනවා ඒ අර සුරංගනා කතාවල තියෙනවා ඒ නායගේ පෙනේ කපනකොට පෙන හතක් එනවා ඒකක් කපනකොට තව හතක් එනවා. ඒ නිසා හිතවිලිත් එක්ක ඒ සෙල්ලම කරන්න. මොකද හිතවිලි ඉවත් කරන්න හදන්නේ හිතවිල්ලකනේ. ඒක වෙන්නේ නැහැ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ මේ හිතවිලි ආවට ආනාපාන හිත තියන්න පුළුවන්ද කියලා විතරක් බලන්න. හිතවිලි පවතිද්දිම සතිය පවත්වන්න පුළුවන්ද? හිතවිලි පවතිද්දිම වම දකුණ කරන්න පුළුවන්ද? ආනාපාන කරන්න පුළුවන් නම් හිතවිලි නිකම්ම නිකම් කොන් වෙලා යනවා. එහෙම නැත්නම් හිතවිලි නැති එකක් නැහැ. මේ අන්තිමට අහනවා හිතවිලි මනසෙන් සම්පූර්ණයෙන් ඉවත් කළ හැකිද කියන එක අපිට අහන්න පුළුවන් මුහුද ළඟට ගිහිල්ලා රැලි නැති මුහුදක් දකින්න පුළුවන් කියලා. මුහුද තියනවා නම් රැල්ලක් තියෙනවා. ශාන්තිකර සාගරේ රැලි අඩුයි. ඒක ඒකට ශාන්තිකර සාගරය කියලා කියන්නේ. නමුත් රැල්ල නැත්තේ නෑ. මුහුද අඳුනන්නේ රැල්ලෙන් තමයි. ඒ නිසා හිතවිල්ල හිත කියන්නේ හිතවිලි රාශියක්. හිත හිතවිලි වලින් තොර හිතක් නෑ. අපිට තියෙන හිතවිලි තිබුණාට අපි වැඩේ කරගෙන යන්න පුළුවන් නම් එහෙනම් අපි හිතවිලි පිළිබඳව පශ්චාත්තාප වෙන නරක පැත්තක තියලා ඒ හිතවිලි සාමාන්‍ය ප්‍රමාණයක් කටයුතු කරද්දී ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරමින් නැත්නම් ආස්වාද ප්‍රසවාස දකිමින් විශේෂයෙන්ම මේක අත්දකින්න පුළුවන් සක්මන් භාවනා කරනකොට ඒ හිතවිලි තියෙද්දී වුණත් පය තියලා පයේ හැපීම බලන්න පුළුවන්. ආනාපානේ බලනට වැඩිය. ඉතින් එතෙන්දි පේන්න තියෙනවා හිතවිලි ඉවත් කරන්න හදනකොට වැඩි වෙනවා. ඒක නම් මේ ලියලා තියෙන කැත්තයි. නමුත් ඉවත් කරන්න යන්න එපා. හිතවිලි තියෙද්දි තමන්ගේ ගමන හැකි ප්‍රමාණයට කරගෙන යන්න පටන් අරගත්තොත් ඒක සුද්ධ විපස්සනාවක් වෙනවා. ඉතින් ඉවත් කරන්න යන කතාව බොහෝ විට සමත උපක්‍රමයක් වෙනවා. ඒක මේ ධානයකට සමවැදුනොත් විතරක් විතක්ක ਵਿਚාර දෙක පොඩ්ඩක් පැත්තක තියන්න පුළුවන්. ඒත් උත්කෘෂ්ඨ මට්ටමේදී අනික් වෙලාවට ඒත් පොඩ පොඩ ඇවිල්ලා කරදර කරනවා. පින්හ ස්වාමීන් වහන්සේ කිප්පා විඥා සුඛා ප්‍රතිපදාව වෙන කුමද්ද? කිප්පා විඥා කියලානේ කිප්ප කියලා කියන ක්ෂණික කියන වචෙන් මේ හැදිච්ච එකක් වහ ක්ෂණිකව එහෙම නැත්නම් අභිඥා කියලා කියන ඥාණයට සපත් වීම විශිෂ්ට ඥාණය ඒකට කෙටි ක්‍රමයෙන් යන්න පුළුවන් සුඛා ප්‍රතිපදාව කියන දේ දන්දහ කිප්පා විඥා කියනට විරුද්ධපචේ දන්දහ විඥා දන්දහ විඥා කියලා කියන්නේ බොහෝම අමාරුවේ වනුගගා තතන තතන යන ගමනක් සුඛා ප්‍රතිපදාවට දුක්ඛා ප්‍රතිපදා ප්‍රතිපක්ෂ වෙනවා. ඊ타ත්ම කටුකයි. ඊ타වත්ම වෙහෙසකරව සුඛා ප්‍රතිපදාව කියලා කියන්නේ එහෙම නෙවෙයි. නිකන් එයා කන්ඩිෂන් කරපු බස් එක යනවා වගේ. හොඳට පහසුවෙන් යන්න පුළුවන්. ඉතින් මේ දෙක මේ පුද්ගල අධ්‍යාස වල හැටි හැටියට වෙනස් වෙනවා. එක එකනාගේ හැටියට වෙනස් වෙනවා. නමුත් කොතෙන් ගියත් කොහොම කරගෙන ගියත් අවසාන ඵලය බලනකොට ඒකේ වෙනසක් නැත්තේ නෑ. යන පාර රත්නපුරා පාරේ යනවද, මස්කලිය පැත්තේ යනවද, එකයි පද්මෙට ගියාට පස්සේ කොහෙත් පද්මේ තමයි. පාරවල් වල මේ වගේ වෙනස්කම් තියෙනවා. අර මුලින්ම ප්‍රශ්නේ ආපු විදිහට සංඥාවල වෙනස්කම් තමයි ඒකට බලපාන්නේ. Taman ගෙනාපු මේ Tamanගේ මතක තොගේ හැටියට ප්‍රතිපදා වෙනස් වෙනවා. අපන්නක ප්‍රතිපදාව කියන එකට ඇත්තටම පිරිසිදු අර්ථකථන දීලා නැහැ. අපර්ණක කියන වචනයට සිංහලට දාලා තියෙන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව කියලා. ජාතක කතාව පටන් අරගන්නේ අපන්නක ජාතකයෙන්. ඊට පස්සේ සංයුත්ත නිකායේ තියෙනවා අංගුත්තර නිකායේ තියෙනවා අපන්නක මේ සූත්‍ර අවිරුද්ධ ප්‍රතිපදා අර කියලා තිබුණා මේ මේ වගේ ස්ථාන වල හරි අනුරාධපුරට හරි කවුරු හරි ගහනවා නම් මිත්‍යා දෘෂ්ටි කෙනෙක් ගහනවා නම් අපිට ගන්න පුළුවන් ආරක්ෂක කාරීම ක්‍රමේ තමයි අපන්නක ප්‍රතිපදාව අවිරුද්ධ ප්‍රතිපදා. අපි ඉතින් මේකෙම හැදිච්ච කෙනෙක්. ඉතින් මේකට කවුරුරට ඇවිල්ලා එහෙම හානි කරනවා නම් අපි දන්නවා ඒක හානි කරනවා ගම දැනගත්තොත් ගමේ මිනිස්සු ඇවිල්ලා හානි කරන මිනිස්සුන්ට ගහනවා. අපිට මේගොල්ලන්ට විරුද්ධ වෙන්න ඕනෙත් නැහැ. මේගොල්ලන්ට විරුද්ධ වෙන්න ඕනෙත් නැහැ. මේ ලෝකයේ සම්පතුලිතාවේ තිබිච්චාවයි පුළුවන් තරම් අපන්නක ප්‍රතිපදාව තමයි අරසා කරන්න කියන්නේ. නමුත් අපන්නක ප්‍රතිපදාව උංගක් සමාන වෙනවා උපේක්ෂාවට. නොසලෙන මනසකට එහෙම නැත්නම් දෙයක් දිහා බලලා ඇස් තිබුණට පොට්ටෙක් වගේ ඉන්න පුළුවන්කම. ඇහුණට අන්ධෙක් වගේ ඉන්න පුළුවන්කම. අතපය විහිදලා ගහන්න පුළුවන් වුණාට කොන්දපන් නැති කෙනෙක් වගේ ඉන්න එක. මේකට කරාචිය දැනුම තිබුණට නොදන්න කෙනෙක් වගේ ඉන්න එක නැත්තම් මලමිනියක් වගේ ඉඳගෙන තමංගේ ප්‍රතිපත්ති අරසා කරන එක. ඉතින් ඒක සාමාන්‍යයෙන් හැඟුම්බර ලෝකෙට හිතා ගන්න අමාරුයි. නමුත් අපන්නක ප්‍රතිපදාවට සමාන වචන පෙන්නවා අරණ ප්‍රතිපදා සාමීච ප්‍රතිපන්න අපන්නක අවිරුද්ධ මේක බුද්ධචාන් වහන්සේගෙන් හෙලි වෙච්ච නමුත් උඟා කඩුවෙන් අර්ථ විවරණය වෙච්ච පදයක් ලෝකේ කියන්නේ ප්‍රතික්‍රියා ගැහුවත් ගහපන් බැන්නොත් බැනපන් එකට එක් කරපන් මම බලා ගන්නම් කියන එකයි තියෙන්නේ අන්තිමට එකට එක නෙවෙයි වෙන්නේ එකට දෙකක් වෙනවා ඒතකොට දෙකට හතරක් වෙනවා අන්තිමට බොහොම ඉක්මනට යුද්ධයක් වාටපත් වෙනවා අපන්නක ප්‍රතිපදා තියෙන්නේ නහි වේරේන වේරාණී සම්මන්තිද කුදාචනං අවේරේනච සම්මන්ති යේස ධම්මෝ සනාතනෝ වෛරයට කවදාකවත් වෛරෙන් ප්‍රතික්‍රියා කරන්න යන්න එපා අවෛරයෙන් ප්‍රතික්‍රියා කරපුවාම වෙන්න ඕන දේ වෙනවා ඉතින් ඒක මේ කියලා දුන්නේ එකම ශාස්ත්‍රුන් වහන්සේ ਸਰවචනාංශය අනිත්‍ය වගේදී බොහෝමත්ම පක්ෂග්‍රාහීව තමයි කියලා තියෙන ਸਰවචනාංශයේ බෞද්ධයාට අබෞද්ධයාට තිරසනාට පවා සමාන මට්ටමක් දීලා කතා කරලා තියෙනවා. නමුත් ඒක තේරුම් ගන්න අමාරුයි අර උඟාවක් මේ උපේක්ෂාව වඩලා නැත්නම් විපස්සනා වඩපු කෙනෙකුට නම් තේරෙනවා සිද්ධියක් වෙනකොට ඒකෙන් පවු නොකරගෙන ඉන්න හැටි. සබ්බපාපස්සා කරනම් අත දාලා කලබල වෙලා අපි එකෙන් පවු කරගන්නට වැඩිය පවු නොකර සිටීමේ හැකියාව සඳහා අපන්නක ප්‍රතිපදා ඊට වැඩගත් වෙනවා. සාමීචි ප්‍රතිපන්න කියලා කියන්නේ සබාව ගන්න තීන්දුවක් ගත්තා ඉච්චරයි. අභව හරිනම් හරි වැරදි නම් වැරදි. එහෙම නැත්නම් අරණ ප්‍රතිපදා රණ ප්‍රතිපදා කියලා කියන ගැටුම අරණ කියලා කියන්නේ මොනම විදිහින් හරි බලනවා කිසියම් පක්ෂයකට ගන්නේ නැහැ ගැටුමක් ඇති කරන්නේ නැති එක. ඉතින් ඒක මේ හරි අමාරුයි. නමුත් තව අවුරුදු දෙක තුනක් යනකොට අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න වෙන පාඩමක් වෙනවා. මොකද ඒ තරම්ම අද ලෝකේ එකට එක කරන්න ගිහිල්ලා විනාශ කරගෙන තියෙන්නේ. ඒ නිසා කවදා හරි පුරුදු කර ගන්න පුළුවන් නම් Tamanට හෝ Tamanගේ දරුවන්ට මේ ප්‍රතික්‍රියා කරනවා කියලා කියන්නේ පිස්සුවක් ප්‍රතික්‍රියා කරනවා කියලා කියන උම්මත්තකකමක් ප්‍රතික්‍රියා කරනවා කියලා කියන බය අඩුකමක් ප්‍රතික්‍රියා කරනවා කියලා කියන්නේ දීන තත්වයක් කියලා තේරුම් කරලා දෙන්න පුළුවන් වුණොත් භාවිත මනසකට විතරයි පුළුවන් ප්‍රතික්‍රියා නොකර ඉන්න ඒක දීනකමක් නෙවෙයි ඒක හීනකමක් නෙවෙයි ඉතින් ඒ මේ එදා මම ගිය වෙලාවේ බලංගොඩ ආන්දමෛත්‍ය හාමුදුරුවෝ කියනවා ඒ හාමුදුරුවෝ කිව්වේ නම් 1993 ඉඳලා 2000 වෙනකොට ලෝකේ විනාශ වෙලා 2000න් පස්සේ සාමකාලීන යුගයක් එනවා. හැබැයි එතකොට ජනගහනය 160ක් මැරිලා තියෙන්න ඕනේ කිව්වා. ඒ තරම්ම විනාශයක් වෙනවා ළඟදිම. හැබැයි ඉතුරු වෙනවයි කිව්වා. දක්ෂකම් තුනක් තියෙන එකනේ. ඉතුරු වෙන ජනතාවට. බෙහෙත් නැතුව ආහාරයෙන් පමණක් ශරීරය නලතු කරන දන්න මිනිහට විතරක් ඉතුරු වෙන්න පුළුවන්කම මොනම හරි බෙහෙතක් කිමිකල් බලාපොරොත්තු වෙන මනුස්සයා අරගෙන යනවා ඒක. උපකරණ මොනවත් නැතුව පයින් ගිහලා අතෙන් පයින් වැඩ කරගන්න පුළුවන් මනුස්සය ඉතුරු වෙනවා. යන්ත්‍රෝපකරණ වලට යටත් වෙච්ච මිනිහා යට වෙනවා කියනවා. අසාධාරණයක් වෙද්දී නොසලී ඉන්න පුළුවන් මනුස්සය ඉතුරු වෙනවා. අසාධාරණට සැලෙන මිනිහා අදාදාන විසීම අඹරවගෙන යනවා. අන්න ඔය තියෙන ಗುಣධර්ම තීරයක් ඉතුරු වෙයි. අනිත් ටික ඔක්කොම විදා විශාල විනාශයකට යනවා. හැබැයි ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ අවුරුදු 1000කට විතර සාමකාමී කාලයක් ඉස්සරහට එනවා. මේ අර කුප්පණ ප්‍රතික්‍රියා කරන જાතිය විනාශ වුණාට පස්සේ. ඉතින් මම ආපු ගමන් මම මම පොතක ලියලා තියාගෙන හිටියා. මේ කාරණා තුන පුළුවාතරම් උත්සාහකරනද යන්ත්‍රෝපකරණ නැතුව පයින් යන්න අතින් පයින් වැඩ කරගන්න. කිසියම් බෙහෙතක් පාවිච්චි කර නැතුව ආහාරයෙන් යැපේ. කාට මොන අසාධාරණ වුණත් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි වෙච්ච දෙයට ඉන්න සෛරු දිගය ගත්තා ඊගාට කරන්න තියෙන වැඩේ කරනවා නම් බේරෙන්න පුළුවන්. අත දැම්මොත් ඒ ටෙන්ෂන් එක වදිනවා. ඉතින් ඒකෝට හරියම ආත්මార్థකාමී හරියම පටු ගමනක් හැබැයි මම තාම සාර්ථකයි. ඒක නිසා මම වෙන්න ඇති මං හිතන්නේ මට මේ පවුලේ මේ කීකේ අතාරින්න පුළුවන් උනේ. එහෙම නැත්නම් එහෙම හරි අමාරුයි මේ ඇලි ගලි වාසියත් එක්ක ඔය ප්‍රතිපත්ති තුන ක්‍රියාත්මක කරන්න. ආනාපාන සතිය කරගෙන යෑමේදී රූපේ 11 ආකාරයේ අවබෝධ සිටින විට තද සමාධියක් ඇතිවේ. ඒ සමගද සාමාන්‍ය දිඳි මත දැනේ. ඒද මැඩගෙන තද සමාධිය පවත්වා ගැනීමට වෙරවඩන විට මූණට තද පහරක් වේගෙන් ගසන්නාක්සේ දැනේ. මේදීද මේ බාධකේ මැඩගෙන යාමට කල යුතු දේ පහදා දෙන්න. මේ කියන විදිහට නිදිමත හෝ එහෙම නැත්නම් මේ එකපාරට අර විදිහට ගසලා දාන දේ හෝ අර රූප ධර්ම සංසිඳුණට පස්සේ එන ලෝකෙට පුරුදු කරන හැටි අපි. ගුරුත්වාකර්ෂණයේ ඉන්න අජටාකාශ ගාමියෙක් ගුරුත්වාකර්ෂණයේ නැත්තනකට ගියාට පස්සේ පුරුදු වෙන්න එපා කාලයක් ඒ ලෝකේ ජීවත් වෙන්න. ඒ වගේ මේ රූප ධර්ම ගෙවෙනකොට ඒකට නීරසකම එනකොට නිදිමත එනවා. උනන්දු වෙන්න දඟල පුකම පාට ගස්සලා නිින්දිගමති කිරු වගේ ගස්සලා දානවා. ඒ දෙකම අපේක්ෂා කරගෙන යන්නේ කියන එක තමයි එකම උත්තරේ. භවනා සමාධිය හරියාගෙන යනකොට මේ දෙක එකක් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිදිමතේ ඉන්න පුළුවන් නැත්නම් ගැස්සෙන් ඉඳී තිනවා දෙකේ එකකින්වත් සතිය කැඩෙන්නෙත් නැහැ, සමාධිය කැඩෙන්නෙත් නැහැ. දිගට කරගෙන යන්න ටික දවසක් ඒ ඉම පැන්නුවාට පස්සේ සමහර නුගක් කල් ඇදෙනවා මේක. ඉම පැන්නුවාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මෙතනින් තමයි ඇත්තටම විපස්සනාට බැස ගැනීම සිද්ධ වෙන්නේ කියලා. නැත්තම් ධර්මත් හිතියට බැස ගැනීම වෙන්න කරන මේ ඉංගියක් කරන සංඥාවක් වගේ තමයි මේක මේ නිදිමත ගතිය සහ අර ඒක පාරට ගස්සලා හැලෙන ගතියක් හිටිනවා. හැබැයි හැමෝටම නෑ හැමෝටම විය යුතුත් නෑ වෙනවනම් මේ ප්‍රශ්නේ හතරවෙනි වතාවටත් ඇවිල්ලා තියෙනවාද මේ ගිය රිට්‍රීට් එකෙන් අහපු ප්‍රශ්නයක් මට හරි උරුයි මේ ප්‍රශ්නේ මගේ පුද්ගලික ජීවිතයෙන් අහලා තියෙනවා හිත සමාධිගත වූවාදයි දැනගන්නේ කෙසේද මේකත් පරණ ප්‍රශ්නයක් මේ ඊට පස්සේ තියෙන ඔක්කොම පරණ කොළ ටිකක් ඒ නිසා පරණ හමස් පෙට්ටියදී කවුරු හරි ලියු ප්‍රශ්නයක් දැන් සාකච්ඡා නොවි අතහැරලා තියෙනවද මම හිතන්නේ මේවා ටික ඔක්කොම තියෙන්නේ මට වෘතු විදියට තිබුණු ප්‍රශ්න ටිකමයි නැවතත් ලියවිලා තියෙන්නේ. එහෙම නැත්නම් මම ඉල්ලා හිටනවා තව මේ වෙලාව ගත යුතු වෙන ප්‍රශ්න තියෙනවා කරුණාකරලා මතක් කරන්න කියලා. මේ මෙවනම් පැහැදිලිව මීයේ පෙරද ඉතුරු වෙච්ච මම මේ බලන්නේ මෙව්වත් එහෙමද කියලා. ඒ එව්ව නෙවෙයි කොලේක එකමයි. ඒ කොලේමයි. ඒකම ලියවිලා නෙවෙයි කොලෙත් ඒකමයි. කවුරු ක්ලේම් කරනවද ලියපු උත්තර වලට ප්‍රශ්න හම්බ උත්තර සාකච්ඡාට ගත්තේ නැති කොල තියෙනවයි කියලා කවුරු හරි මතක් වෙනවද? තමන් ඉදිරිපත් කරපු ප්‍රශ්න අරගත්තේ නැහැ කියන එක. මේ ටික මට සැකයි. මේ ටික මට සැකයි මේ පළවෙනි වතාවට ඉදිරිපත් කරපේවද නැත්නම් පරණ ප්‍රශ්නද කියලා. අද දිනේ මොකද? 8. මේකේ නම් 8 දිනේ දාලා තියෙනවා මේකේ. ඒකෙන් අපි අලුත් එකක් කියලා හිතලා පටන් ගමු. කරු ස්වාමීන් වහන්සේ වාඩි වී භාවනා කිරීමේදී නදනවත්ව නොදැනුවත් තීන මිද්දේට අසු වෙනවා. දකින අයට හිතෙන්නේ භාවනා කරනවා කියලා. නමුත් නිදින එක තමයි සිදුනේ මේ අපාගත වෙන පාපයක්ද. කරුණාවෙන් පහදා විස්තර කර දෙන්න මෙන් විස්තර කර දෙන්න. මේ අමාරු ඇත්තටම මේ ඒ කරන කෙනාට තමයි හිතා ගන්න පුළුවන් වෙන්නේ අර අරමුණ සියුම් වෙනකොට හිතවිලි අඩු වෙනකොට එතකොටත් හිත අර ගිබ්බ කට්ට ඇතුළට ගියා වගේ ඇතුළට වෙන ගතියක් එනවා එතකොටත් වෙච්ච දේ මතක නැතිලා යනවා හැබැයි එතකොට හැවිත වෙනවා ඒක පාට ගසලා අවදි කරනවා ඊට පස්සේ ආයෙත් ඉනකොට ආයෙත් තැම්පත් වෙනවා ආයෙත් ගැසිලා අවදි වෙනවා එහෙම එහෙම යනකොට නම් පේනවා ඒ තීන මිද්දේට වැඩිය මේ සියුම් අරමුණත් එක්ක හිත සංසන්දනය කරන්න යනකොට වෙන වෙනසක් කියලා. නමුත් මේ අවස්ථාවේදී නින්දට වැටෙන්නත් හුඟක් ඉඩ තියෙනවා. හැබැයි මේ අර පළවෙනි මට්ටමේදී නම් භාවනාමය එකක් නම් අවදි වෙච්ච ගමන් අරමුණටයි හිත වැටෙන්නේ. නින්දට ගියා නම් හිත වල්මත් වෙලායි තියෙන්නේ. නැවත එනකොට හොඳටම දන්නවා හිත මේ භාවනාවක නෙවෙයි තියෙන්නේ. කොහොම නමුත් මේ මේ තීන මිද්දේ මේ කියන එක අපාගාමී අකුසල කර්මයක් කියලා වැටෙන්නේ නැහැ. කර්මපතේකට වෙටෙන්නේ නැහැ. නමුත් කාලේනාස්ති කිරීම කියන වැඩේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ ලැබිච්ච ශික්ෂණ සම්පත්තියේ ප්‍රයෝජන නොගැනීම නිසා විශේෂයෙන්ම මේක මේ චේතනාපූර්වක කරන එකක් නෙවෙයි. චේතනාවල අඩුවක් නිසා හිතේ සීතල වීමක් වෙන එකක් වෙන්න තියෙන්නේ. ඉතින් මේක නිසා මේකට ඒ බුරුම ස්වාමීන් ඉන්න කාලේ කිව්වේ gedara ඇතුලේ ඉන්න හොරා කියලා. අපි හම්බ කරපු සියල්ලම හොරකම් කරගෙන යනවා මේ විවේකව නිස්සද්දව භාවනා මධ්‍යස්ථාන ඇවිල්ලා දත එකක්මක් බඩ එකක්මක් මොනවත් නැති වෙලාවේ නිදිමත එනවා වෙන මොන හරි කරදරයක් තිනුට එන්නේ ඇවිල්ලා අර වටිනාම අවස්ථාව සම්පූර්ණ බිඳුට බසලා යනවා ඒ නිසා චීන මිද්දේ ගෙතර ඇතුලේ හොරා විදියට සඳහන් කරලා තියෙනවා නමුත් අර මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ පවා භාවනා කරනකොට සෝවන් වුණාට පස්සෙත් තීන මිද්‍ය ආපු වෙනාට පස්සේ සරුවචනාසේතන්ට වැඩිය වගේ පෙනී ඉඳලා උපක්‍රම කියලා දෙනවා පුළුවන් තරම් එහෙම වෙලා කාලේ නාස්ති කරන්න දෙන්න එපා මේ අවදිමත් භාවය ඇති කරන්න කියලා නමුත් ඒක වැරද්දක් විදියට පාපක පාප කර්මයක් විදියට රාජ අපරාධයක් විදියට පෙන්වන්නේ නැහැ නිදිමතෙන් පුළුවන් තරම් නැගිටින්න කියන එක තමයි කියන්නේ මට හිතා ගන්න බෑ මම ඒ නිසා මේ ප්‍රශ්න ටික මම ඉදිරිපත් කරන්න සභාවට මගේ කකුල් වල කැක්කුම හටගත් විට අනිත්‍ය සීකරමේ උපේක්ෂාවෙන් සිටිමි. මේන් වේදනානුපස්සනාවට යොමු විය හැකිද? වේදනානුපස්සනාවේ විපස්සනාවට යොමු වන අයුරු කිටියෙන් අපට පහදා දෙනෙමින් පහදා දෙන්නේ ඉදින්දා ජීවිතයේදී මෙවැනි වේදන ඇති වූ විට වැඩි යුතු වේදනානුපස්සනාව කෙසේද යන්න කෙටියෙන් පහදා දෙමින් ඉල්ලා සිටිමි. ඇතර මේ වගේ වේදනාවක් හටගත්ත තැනින් වේදනානුපස්සනා කරන්න බෑ. ඒ වෙනකොට කලින් හදාගත්ත සතියක් තියෙනවා. නැත්තම් එනේන වේදනාවෙන් අපිට වේදනානුපස්සනාවට බහින්න බෑ. ඒ කායනුපස්සන හරහා ගිහිල්ලා ඒ සතියට වේදනාව මතුනට පස්සේ නම් පුළුවන් මේක මේ මොකද්ද කියන්නේ මේ පමා වැඩි වේදනාව වෙනකොට සත්‍යමත් හිතකින් භාවනා හිතකින් නෙවෙයි යන්නේ. ඒ නිසා මේක වේදනාවන පස්සනට වැටෙන්නේ නැහැ. වේදනාවන පස්සනට එන්නේ නම් ආනාපාන සති භාවනා නැත්තම් පිම්බීම හැකිලිම කරලා භාවනාවෙම අරගෙන යනවා. එහෙම පුරුදු කරපු කෙනෙකුට මේ විදිහට ප්‍රයෝජන ගන්න පුළුවන්. හොඳට සතිය වඩාගත්ත කෙනෙකුට කලින් කරපු අත්දැකීම තියෙන කෙනාට කරත හැකි නැතුව මේ වේදනාව වෙනකොට අනිත්‍ය සීකරාට උපේක්ෂාව කියන එක එහෙම සීකර පමණින් ගන්න පුළුවන් චෛසික නෙවෙයි යුවා. ඒක නිසා සතියෙම තමයි මුල් කරන්න වෙන්නේ. ඊගාව යනවා ඔබ වහන්සේ පිම්බීම හැකිලිම සම්බන්ධයෙන් උපදෙස් දෙන අතර ඒ පුරුදු කර සාර්ථක වූ යෝගීන්ද සිටින බවට පෙනේ. මෙම ක්‍රමය කෙටියෙන් විස්තර කර දෙන මෙන්ද එසේ ඒ සඳහන් පොත් තිබේද යන්න අප වෙත අනුකම්පාවෙන් පහදා දෙන වෙන්න ඉල්ලා සිටිමි. මේක ප්‍රශ්නයක් කරගන්න එපා. Taman හොඳට පරියන්කයකට සූදානම් වෙලා සක්මණේ පස්සේ වාඩි පස්සේ පෙනෙන්නේ ආනාපාන නම් ආනාපාන දිගේ යන්න. ආයි පිම්බි මැකිලි මගන හොයන්න යන්න එපා. එතකොට පෙට්‍රල් වාහන වල ඩීසල් දැම්ම වගේ ඩීකාබනයිස් කරන්න වෙනවා. පෙට්‍රල් වාහන නම් පෙට්‍රෝල් එකෙන් ස්ටාර්ට් වෙලා යයි ආයෙ ඒක හදන්න යන්න එපා. ඉඳ ගන්නකොට වැටෙහෙන පිම්බි මැකින්න මම ඒක දිගේ යන්න ආනාපාන හොයන්න යන්න එපා. මේවා නිකන් අනවශ්‍ය නිකන් මේ අර තියෙනවට ඔළුවේ දාගෙන මේ නිකන් දෙනවා නම් එම්බිරිසාව හරි ගන්නවනේ. අපි යුනිවර්සිටි ඉන්නකොට කියනවා නිකන් හම්නොත් දෙමළ පත්‍රේ හරි කියවනවා. වැඩක් නැහැ. එහෙම කියලා වැඩක් නැහැ. ප්‍රයෝජනවත් එක මතුවේ ඒක දිගේ යන්න ඒකටත් වෙලා මදි අපට. පොත් තියෙනවා. මේක සම්බන්ධයෙන් පොත් තියෙනවා මේ දැනට සිංහලට දාන්න ගොඩාක් තාම තියෙන ඉංග්‍රීසියෙන් ඒවට ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලය තියෙනවා සිංහලට ඒත් නැහැ සිංහලට මම එක පොතක් දැම්මා ඒක මේ අත්බැවීම කියලා ලියලා තියෙනවා. ඒකේ තියෙනවා මේ උද්‍යප්පේ ඥානෙ දක්වාම යනකම් උද්ද විස්තරය. ඉස්සර ඒ පොත ගැවේ සවිස්තර විදර්ශනා භාවනා කියලා දැන් මේ අත්බැවීම කියලා දාලා තියෙනවා. හැබැයි පන්දිස්වාංශිකේ නමෙන් තියෙන්නේ මම පරිවර්තනය කරා කියලා දාලා තියෙනවා ඇතුළ පිටිවල. ඒක හොඳයි. එහෙම නැත්නම් මහසි භාවනා ක්‍රමය පිටපත් 1000ක් මම සිංහලට දාලා සම්පූර්ණ පොත පරිවර්තනය කරලා තියෙනවා. නමුත් එක්කනට එක පොත ගානේ මට දෙන්න බෑ. පුස්තකාලයකට හෝ සමිතියකට හෝ පොතක් දෙන්න පුළුවන් මට. මුළු එකම අච්චු ගහලා ඉවර කරුවා. සම් ඒක හැබැයි ඇත්තටම භාවනා කරන අයට නෙවෙයි ඕන කරලා තියෙන කමටහන් දෙන ගුරුවරයෙකුට අත්පතක් විදිහට පාවිච්චි කරතයි. ඒකේ තියෙනවා ඊට අමතරව තියෙනවා මේ නැදිමාල බුක් ෂොප් එකේ මේ මොහොත දැකීම කියලා පොතක්. කාටුන් පොතක්. ඉංග්‍රීසි පොතක් සිංහලට දාලා සිංහලෙන් කරපු එකක්. අන්නේ වගේ පොත් කීපයක් තියෙනවා මේ මහසි භාවනා ක්‍රමයේ. කඳු බඩින් ගහපු එකක් තියෙනවා. උපාලි ස්වාමීන් වහන්සේ ගහපු පොතක් තියෙනවා. ඊට පස්සේ දැන් මේ දවස්වල මම ලියපු එකක් නැවත මුද්‍රණය කරනවා විදර්ශනා පෙළ ගැස්ම කියලා. ඒකේ තියෙනවා මේ ආරම්භක පටන් ගන්නකොට දෙන උපදේශපන්තියේ. නමුත් මම අවධාර්ණයෙන් කියා හිටිනවා තමයි ස්වභාවයෙන් වැටහෙන්නේ ආනාපානේ නම් මේක නිකන් හුදු දැනගැනීම සඳහා කියවට කමන්නේ නැහැ. පටලවා ගන්න එපා. ස්වභාවයෙන් ඇටෙන්නේ පිම්බි මැකිලිම නම් ආනාපාන ගැන කලබල වෙන්න එපා. ඒක දිගේ යන්න ඒ නිසා තමන්ට ප්‍රകൃතියෙන් ආවේනිකව තියෙන එක කරන මිසක් මේ ක්‍රම ගොඩාක් කෙරුවයි කියලා අපිට ලැබෙන ලාභයක් නැහැ. අපිට කරන්න තියෙන එකක් අරගෙන දිගට අරගෙන යන එකයි. මේකත් නම් අලුත් ප්‍රශ්නයක්. ඊගාව එක නම් මට සැකයි. සක්මන් භාවනා කරගෙන යන විට ඔසවනවා, තබනවා යනුවෙන් සිතමින් මෙනෙහි කළත් ඒ හුඟක් දුරට කරගෙන යාමට පුළුවන් නිසා නොසිතා ඒට සතිය යොදා සක්මන් කළෙමි. මම නොදැනුවත්වම පැයක් පමණ සක්මන් කළෙමි. මේ නිසා සතිය වඩා නිවැරදිව සක්මන් කිරීමේ මඟට යොමු වේදයි. පැහැදිලි කර දෙමින් ඉල්ලා සිටිමි. ඇත්තටම මෙතෙන්දී අර මෙනෙහි කරන්න ඕන කරලා තියෙන්නේ හිත හිතුවක් කාරණා විතරයි. හිත ස්වභාවයෙන් යනවනම් මෙනෙහි නිකරුවට කමක් නැහැ. කටයුත්ත වෙනවා. එතකොට Tamanටම තේරෙනවා වෙහෙස අඩුයි. මෙනෙහි කරනට වඩා වෙහෙස අඩුයි. ඒ නිසා මේක මේ ලියලා තියෙන විස්තර හැටියට බලනකොට නම් ආරක්ෂාකාරීව කරගෙන යන්න පුළුවන් කියන එක තමයි කියන්න තියෙන්නේ. මේ ප්‍රශ්නේ මට හිතෙන්නේ මං පරණ එකක් නමුත් මං කියවන්නම්. යම් කෙනෙකුට අද සමාධික සිටින විට කිසිදු සිතවිල්ලක් පහළ විය නොහැකිද? මේ සමාධිය චතුත්ථ ධාන සමත සමාධියක් නම් බෑ කියනවා. පළවෙනි ධ්‍යාන වෙන්න පුළුවන්. දෙකේදීත් උත්කෘෂ්ඨ මට්ටමේ වෙන්න බෑ. නමුත් විපස්සනා සමාධිය ඕන තැනක වෙන්න පුළුවන්. විපස්සනා සමාධියේ විතක්ක ਵਿਚාර දෙක කොයි වෙලාවෙත් විවෘතව තියෙන්නේ නැත්නම් අරමුණ විමසුන් නුවණට ලක් කරන්න බෑ විමසුන් නුවණ ලක් කිරීම සඳහා හිතවිලි ඒකට හිතවිලි කියනවාද සම්මා සංකප්ප කියනවාද ਵਿਚාරය කියලා කියනවාද කියන්න බෑ ඒ ඔක්කොම හිතවිලි ඒක තියෙන්න ඕනේ විපස්සනා සිද්ධ වෙන්න ඉරියව් වෙනස් වීමක් සිදු කළ හැකිද? ඒ කියන්නේ සද තද සමාධියක සිටන විට ඉරියව් වෙනස් වීමක් සිදු කළ හැකිද? ඇත්තටම සද සමාධියක ඉන්නවනම් ඉරියව් වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නැහැ. සමාධිය විශ්ීම අරගෙන යනවා. නමුත් වරින් වර වරින් වර සමාධිය කැඩෙනකොට තමයි වේදනාවල් පේන්න පටන් අරගන්නේ. ඒක වුණත් ලොකු සංසින්න කාලේ කිව්වේ නැවතිල්ල හිමීට මේ වේදනාව නැති කරලා මං ආය අරමුණට යනවා කියන දැකදක දැනගෙන ඉරියව් වෙනස් කරලා සමාධි පොඩ හැල හැප්පෙනවා කඩා ගන්න නැතුව ඉන්න පුළුවන් ශක්තියක් තියෙනවා සමත සමාධිය කොතනම් කාලයක් පුරුදු විටද හිත විදර්ශනාටපත් කළ හැක්කේ මේක මහසී සයිඩ් සංස්කෘති මේ ප්‍රශ්නේ අහලම කියනවා ਸਰවඥාන්සේ කිසි දවසක මේ ප්‍රශ්නට eh, මතු කරලත් නැහැ උත්තර දීලත් නැහැ ඒක නිසා eh, මෙච්චරක් සමාධි වැඩුවට පස්සේ විපස්සනා කරන්න ඕනේ කියලා නෑ අටුවාචාරින් වහන්සේ සඳහන් කරලා තියෙනවා සෞපචාර අට සමාපatti කියලා උපචාර සමාධියේ සිට අටවෙනි අරූපාවචර ධානය දක්වා යතර ඕන තැනකදී විපස්සනාට යන්න පුළුවන් කියලා. නමුත් මේ ත්‍රිපිටකයේ ඍජු කිසිම ප්‍රකාශයක් නැහැ. ඒක නිසා හොඳම වැඩේ තමයි සතියට ඉඩ දීලා යනකොට අවශ්‍ය සමාධිය එනකොට යාම විපස්සනාට හරවගෙන යනවා. ඒක නිසා මේ සමාධි මට්ටමේදී කොතෙන්දද හරවන්න ඕන කියන ප්‍රශ්නට වැඩිය සතියට වැඩේ බාර දීලා යනවනම් බොහෝම මේ මොකද්ද කියන්නේ ප්‍රායෝගික උත්තරයක් ලැබෙයි කියලා තමයි මගේ අදහස. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාගේ ස්වාමියා ස්නායු රෝගකින් පසු කිසිම පොතක් පතක් පැලීම හෝ ධර්මයේ හැදෑරීම නොකොට වාඩි වී කාලය ගත කරයි. කිසි දෙයකට යොමු නොවන තමන් කම්මැලි කමින් දවස ගත කරයි. පොඩි ළමයි සමග පමණක් කතා කරයි. ඔහුට සුදුසු සරල භාවනා ක්‍රමයක් පහදා දෙන්න දෙන්න ජීවිතේ සාර්ථක කර ගැනීමට හෝ මරණයේ මොහොතේදී සැනසීමට ඇති කර ගැනීමට සුදුසු දෙයක් පහදා දෙනමින් ඉල්ලුවේ මට කරුණාකරලා ස්වාමියා එවන්න මට අමාරුයි ඔය ප්‍රොක්සි සිස්ටම් එකට වැඩ කරන්න. ස්වාමියා ආවොත් මං යත් එක කතා කරලා කරන්නම්. ආයි මං හිතන්නේ භාර්යාවට අයිතිවාසිකමක් තියෙනවා කියලා ස්වාමියා නිවන් දක්වන්නේ. ඒක ඒ කිසිම තැනක බුද්ධ ධර්මයේ සඳහන් වෙලා නැහැ. කිසි කෙනෙක් ගැන දක්කන්න හදනවා. ඒක දක්කන හරක් දක්කනවා. වගේ බුදුහාම කියන්නේ දක් වණ්ඩ කියලා තියෙනවා. ඉතින් ඒ නිසා මම කිහි කෙනෙක්පත් කරන කිසි කෙනෙක් මම හැන්ඩල් කරන්න යන්නේ ඒ මනසට ගායක් තියෙනවා නම් එයි. මට පුළුවන්කමක් තියෙනවා මම කතා කරනවා. ඒ නිසා කිසි කෙනෙක් විසින් කිසිපත් කරන කිසි කෙනෙකුට ගියොත් එහෙම මම මේ පවුලක් කඩා දැම්ම වෙනවා. ඒ නිසා mind your own business. තමන්ගේ වැඩේ කරගන්න. එතකොට අර මනුස්සය හැදිලා එයි. හදන්න ගියොත් වෙන්නේ මොකද්ද? මේ බලමුටි පාරක් කන්න වෙනවා. අවුවෙච්ච දෙන් දමලා ගන්නවා. මට ඉන්න හැටි ඉන්න දීපන් මට මේ නිවන් දක්වන්න ඒක වෙන්නේ නැහැ. ඒක නිසා හොඳම වැඩේ තමයි ඒ වෙලාවේ ඒ මනසෙන් කරදර නැති වෙලාවේ ලියන එක නතර දෙන්න පැත්තකලා භාවනා කරන එක. එතකොට පණිවිඩය යනවා. සක්මන් භාවනා කරගෙන යාමේදී පය ඔසවන බව හා තබන බවත් පාදයේ පොළොව මත වැදෙන ධාතුන්ගේ වෙනස් වීම මනාව වැටෙන බවක් දැනෙන අතර මේ දීර්ඝ වේලාවක් කරගෙන යන විට හිත නාසිකාග්‍රයට ගොස් ආශ්වාස ප්‍රශ්වාසය වලට යොමු වේ. මේ තාක්මන් සක්මන වැරදි මගකට යොමු වීමක්ද? එහෙම වෙනවා නම් විරුද්ධ වෙන්න එපයි කියනවා. අපන්නක ප්‍රතිපදාවට යන්න. හැබැයි යොමු කරවන්න එපා. සක්මන් කරන්න කියලා ආනාපානට හිත යොමු කරවන්න එපා. සක්මන හොඳට තැම්පත් වෙලා ආනාපානට යනවනම් ඒ ගැන කලබල වෙන්න එපා. ඒකට අවිරුද්ධ වීම තමයි කරන්න තියෙන්නේ. අපන්නක ප්‍රතිපදාවෙන් යනකොට හිත ආපව ආනාපානයටත් එයි සක්මනටත් යයි. තමන්න තියෙන්නේ දෙකේදිම සතිය නඩත් වෙන බව දන්නවනම් මේ එයින් සැනසෙන්න නමුත් සක්මන් කරන ගමන් ආනාපාන චේතනාපූර්වකව සවිඥානිකව එහෙම නැත්නම් සසංකාරිකව දාන්න එපා. ගියොත් ගමන් ගන්න එපා. ගියොත් විරුද්ධ වෙන්න එපා. සෝවාන් මාර්ගයේ ගමන් කරන අයෙක් ඵලය ලැබීමට පෙර මරණයටපත් වූහොත් මරණය සමග ඔහුට සෝවාන් ඵලය ලැබෙන බව දේශනාවලින් දැනගත යුතුයි. මේ සත්‍යතාවයේ ගරු ස්වාමීන් වහන්සේ අපට තේරුම් කර දෙන්නේ නිල්ලමි. මේක මේ මාර්ගය කියන වචනේ අර්ථකථනය තමයි බලපාන්න වෙලා තියෙන්නේ මාර්ගස්ත කියලා කියන්නේ මාර්ගයට පිළිපන්ද මාර්ගය ඉවර කරාද කියන ප්‍රශ්න තියෙනවා. පිළිපන්තන සක්කා ඉවරතන දක්වා මාර්ගයේ ඉතින් හැම මේ තිසරණ සරණ ගිය හැම කෙනෙක්ම මාර්ගස්තයි. ඉතින් එහෙම කෙනෙක් මැරෙනකොට අනිවාර්යයෙන්ම නිවන් දකින්නවා කියලා එහෙම එකක් ඇත්තේ නැහැ. මාර්ගයේ කෙලවර කිරීම මාර්ගය කියලා බාර ගන්න කෙනාට නම් කියත හැකි මේ මාර්ග සේලවර කිරීමේ චිත්තක්ෂණත් එක්කම ඵල චිත්තක්ෂණේ එනවා. එහෙම නැතුව දැන් ඔය විශේෂයෙන්ම මේ ප්‍රශ්න සාකච්ඡා කරනව වත්‍රකම නන්දසිරි ඒ මේ ඒ ස්වාමීන් වහන්සේ පැහැදිලිවම කියලා තියෙනවා. මාර්ගස්ථයි කියන පදය විවිධ විදිහට අර්ථකථන දෙනවා. බුදුරජාන් වහන්සේ සඳහන් කළ තියෙනවා යේකේචි බුද්ධං සරණං ගතාසේ නසේ නතේ ගමිස්සanti අපාය භූමින් කියලා යමෙක් බුදුන් සරණ ගියා නම් කවදාකවත් අපාගත වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒ කියන්නේ මාර්ගයට පිළිපන්. එතකොට මේ කියන ඔක්කොම උදයන් දැයි බුද්ධ සරණං ගච්ඡාමි කියන ඔක්කොම අහුවෙනවද? නැත්නම් ඇත්ත වශයෙන්ම ප්‍රතිපත්තිකරකව නොසැලෙන සද්ධාවෙන් බුදුන් අදහන කෙනාද මේ කියන්නේ කියන එක එක්කන එක්කනට අර්ථකථන වෙනස්. ඒ නිසා මාර්ගස්ත කියලා කියන්නේ මාර්ගයේ කෙලවර කරපු එක නම් ඵලය ලැබෙනවා කියන එක තමයි මූලධර්මයේ පෙන්වන්නේ. නමුත් ඒකටම අර්ථයක් තියෙනවා මාර්ගයට පිළිපන් දැන් බහැපේ කරනත් මාර්ගස්ත කියලා කියනවා. එහෙම කෙනාට ඒ ඵලය අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා කියන්න අමාරුයි. ඒ නිසා මේ වචන වචනේ තියෙන අර්ථකථනයේ හැටියට තමයි මේ උත්තරේ තේරුම් බේරුම් කරගන්න වෙන්නේ. මට වෙන්නේ ඔක්කොටම කම්මැලි හිතිලා වගේ. ඔක්කොටම නිදිමත හැදිලා වගේ. ඉතින් වෙන ප්‍රශ්න නැත්නම් අපිට මෙතනින් නැත කරන්න පුළුවන් නැත්නම් සභාවට ආරාධනා කර සිටිනවා පිරිසට තැනට වේලාවට සුදුසු ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න කියලා. ශබ්ද පිටිගත වෙන්න ඕන නිසා මයික් එක ගන්න. අපි ඉල්ලා ඉල්ලීමක් කරනවා කරුණාකරලා ශබ්ද පිටිගත කරන්නයි කියන ප්‍රශ්නේ ස්වාමිනාත් සාමසරයි අර ඉස්සරහා ප්‍රශ්නේදී දැන් අපි අර උස්මයි අපි ඉන්න මම ඉන්නවා කියලා දැනෙන්නේ නැති අවස්ථාවේ එක දිගටම ඉන්නකොට එතකොට තාම ඊට පස්සේ මොකද්ද දැන් ඉන්නවා කියලා දැනෙනවා ඊට පස්සේ මොකද්ද එහෙමම දිගටම ඉන්නවද නැත්නම් කොහොමද එතකොට ඉතිරිය ඒක සම්බන්ධයෙන් වශීතා තුනක් ගැන කතා කරන සමහර වෙලාවට පුරුදු කරන යනකොට ආනාපානේ ගොරෝසුදලා ගෙවෙනවා තේරෙනවනේ. ගෙවි ගෙවි යනවා. ගෙවි ගෙවි ගිහිල්ලා එක තැනකදී දැන් ආනාපාන දැනෙන්නේ නැහැ කියලා වගේ කඩේම පයින්න තැනක් තියෙනවා. අන්න එතන ගැන සම්පූර්ණ අවදිතාවයක් ගන්නයි කියලා කියනවා හරියට කියනවා නිදාගෙන කෙනෙක් ගිහලා නිින්දට වැටෙන තැන වගේ. මේක අහුවෙන්නේ නැතුව සිද්ධ වෙන්නේ. මේක සිද්ධ වෙන්නේ දැනෙනවා නම් වඩා හොඳයි. ඒකට අවදිමත් වෙන්නයි කියනවා මේ ආනාපාන ගෙවිගෙන ගෙවිගෙන කියලා දැන් භාවනා කරන්න කෙරෙනවා. හිත ඉබේම සමාධියට වැටෙනවා. ඊට පස්සේ යම් කාලපරසයක් ඉඳලා ඉවරලා ආයේ තර්ක මනසට වැටෙනවා තේරෙනවානේ. අන්න එතනත් සම්පූර්ණ අවදියෙන් කරන්න කියනවා. සම්පූර්ණ ෆ්ලෑෂ් ලයිට් එකක් ගහලා වගේ සම වදින තැන සහ උත්හාණය වෙන තැන දැනගන්නේ කියලා කියනවා. එතකොට මේක නැවත නැවත වෙනකොට හැම වෙලාවෙම අවදි මනසකින් යන්නේ සූදානම් මනස කියන්නේ ලෑස්තියෙන් යන්නේ කොතනදීද මේ සම වැදීම සිද්ධ වෙන්නේ කොතනින්ද උත්හානේ වෙන්නේ. එතකොට ඒ යාට තේරෙන පටන් ගන්නවා මට අද සමාධින තැන ඉඳලා උත්හානේ දක්වා වැඩි 15ක් එන්න පුළුවන් 20ක් එන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒක එක එකනත් එක්ක සමාධි මට්ටම් වෙනස් වෙනවා. අදිෂ්ඨාන කරන්න කියනවා 15ක් ඉන්න පුළුවන් නම් මට 20ක් ඉන්න ලැබේවා කියලා. 20ක් ඉන්න පුළුවන් නම් 25ක් ඉන්න ලැබේ. ඒකල පාවොක්සයිඩෙන් අහනකොට ඒ සංස්කෘතිය පැයකමාර පන්නන්න කියලා. සාමාන්‍ය පැය පන්නන්න ඕනේ. පැය පන්නනකොට සමාධිනකොට විශාල සන්තුෂ්ටි කරගතියක් වටේනවා. පිටිච්ච ගතියක් කරන හැබැයි පැය ඉවර වෙනකොට එපා වෙනවා. එපා වෙලා ආයෙ තර්ක මනස එනවා. ඒතකොට සමාධිනකොට තියෙන ආදීන ආනිසංශයත් නැගිටිනකොට තියෙන ආදීනවයත් තේරෙන්න පටන් ගන්නවා. හැමදාම සමාධිනකොට විශාල සිලීලාරයක් තියෙනවා. විශාල ආනිසංශයක් තියෙනවා. නමුත් ඉඳලා ඉඳලා ඉඳලා පැය ඉවර එනකොට නැගිටින්නේ Taman විහිම්මයි. එතන මේ ආස්වාදානිසංස හොඳට තේරුම් අරගෙන පැයක් විතර යනකොට තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ මේ කියන මට්ටම පදන් වුණා කියලා. මේ කියන මට්ටම වශී කරගත්තයි කියලා. ඒ වශී කිරීමට ක්‍රම තුනක් කරන්න කියනවා. එකක් සමාධියම අවස්ථාවේදී හොඳට දවල් එළිය වෙන්න අරින්න කියනවා. උත්හාණය වෙනකොටත් පුළුවන් තරම් අවදි වෙන්න කියනවා කියනවා. මැද කාලේ දික් කරන්න කියනවා. ඒ සඳහා උපමාවක් කියනවා. හැමදාම නිින්දට යනකොට දන්නා තැන සිට නින්දට වැටෙන හැටි සිද්ධ වෙන්නේ චිත්ත නියාමයක් හැටියට. එසා නින්දට යන කම්ම පුළුවාතරම් අවදියෙන් ගත කරන්න කියනවා. ඊට පස්සේ අවදි වෙච්ච ගමන් බහුවෙන්ද උදේ අවදි වෙනකොට හිත අවදි වීම සහ ඇසරීම කියන වැඩ දෙකක්. හිත අවදි වෙනකොටම අදිෂ්ඨාන කරන්න කියනවා සතිය පිටවලා පිටවන්න ඇසරින්නත් කියන්නේ සතියෙන් යුක්තව. එතකොට මේ අවදි වෙන වැඩපිළිවෙල පුළුවන් තරම් පුංචි පුංචි කොටස් වලට කඩලා කරන්න. මේ විදිහට මේ දෙක පුරුදු කරනකොට ඒකෙම ක්ෂුද්‍ර අවස්ථාවක් තමයි සමාධියේදී සමාධියටපත් වෙන අවස්ථාව සහ සමාධියෙන් ගැලවෙන අවස්ථාව මේක හොඳට පුරුදු කරන්න කරන්න කරන්න Tamande ඉඳගත්ත ගමන් මෙතෙන්ට යන්න පුළුවන් වෙනවා. ගියාට පස්සේ සැක නැතුව ඉන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ තේරෙනවා එහෙම සැක නැතුව හිටියොත් නැගිටට පස්සෙත් පැයක් විතර යන ගම වගේ ඒකේ මේ මේ සාන්තිකර තත්ත්වේ තමයි තේරෙන්න පටන් අර ගන්නවා ඊට පස්සේ තමයි හිත මේ ඉන් එහාට ගියාට පස්සේ වේදනානුපස්සනාවට වැටෙන්නේ ආනාපාන සති සූත්‍රයේ පීති පටිසංවේදී සුඛ පටිසංවේදී චිත්ත සංකාර පටිසංවේදී පස්සම්බයං චිත්ත සංකාර ඊට පස්සේ හිත යන්නේ තන්නිකරම රූප ධර්ම පැත්තකට යන්න ඉස්සෙල්ලා මේ නාම ධර්මයන්ගේ අවසානයේ තියෙන මේ වේදිකාව හොඳට තහවුරු කරගන්නයි කියන්නේ. තහවුරු කිරීම තමයි අර වශීතා තුන පුරුදු කරන්න කියන්නේ සමාධියට එන තැන සමාධියෙන් නිකුත් වෙන තැන සහ අතරමැදි කාලේ පුළුවන් තරම් දික් කිරීම. කොහොම මේ දකින්නවනම් හැම දෙයක්ම මේ විදිහටම ඒ කියන්නේ පැයක් විතර ඉන්න පුළුවන්. ඔව් පැයක් විතර ඉන්න පුළුවන් නම් ඒක ඒ කියන්නේ ස්වභාවයෙන්ම නැගිටිනකන් නැගිටින්න මේපා. පුළුවන් තරම් දික් කරගෙන යන්න කියනවා. ඒ කියන්නේ පැහැදිලිවම පරියන්කේ පැය එකමාර පන්නලා ඉන්න වෙනවා. මුදුවර සක්මන් කරලා හිටියොත් ඊට පස්සේ භාවනාව කියන්නේ හැසිරවීමක් නොකර එහෙම භාවනාවට යන්න දෙන්නේ කියලා. හැබැයි හොඳට සූත්‍රය හදාරනකොට තේරෙනවා ඊ ගාවට තමන්ගේ චරිත ලක්ෂණ හැටියට ඒ කියන්නේ ගෙනාපු සංඥා සංඥාවට තදිය කර්ම ශක්ති සහ උපනිෂේ සම්පත් වල හැටියට සමහරුන්ට හැඟුම් බර චරිත වලට වේදනායක එක පේන්න පටන් ගන්නවා. ඒ වහුඟාක් වෙලාවට කායික වේදනාවට වැඩිය චිත්ත වේදනා නැත්නම් චේතසික වේදනා, දෝමනස්ස, සෝමනස්ස වේදනා. එහෙම නැත්නම් සංඥා වගේක් එන්න පටන් අර ගන්නවා. ඉස්සර හිටපු වැඩි පේන්න පටන් අර ගන්නවා. වෙන්න තියෙන දේ පේන්න පටන් ගන්නවා. ඥාතීන් පේනවා, දෙයියෝ පේනවා, අනම්මනම් සංඥා පැත්ත පේනවා. එහෙම නැත්නම් කරන්න තියෙන සැලසුම් මතක් වෙන්න පටන් ගන්නවා. සංස්කාර. ඉතින් ඒ නිසා මේ සංඥා වේදනා සංස්කාර කියන තුනෙන් එකක් හොඳට පිටිය සකස් කරලා කරබන ඉන්නකොට මතුවෙනවා. මතුවෙන දෙයට ප්‍රතික්‍රියා කරන්නත් එපයි කියනවා. බලක් ගන්න යන්නත් එපයි කියනවා. අවබෝධ කරගන්න කියනවා මගේ චරිතය තමයි මේ පේන්නේ කියලා. ඒකට එහෙම මේ මේකේ මුලැමැදාක බලනවා කියන එකයි කරන්න කියන්නේ. වේදනාවක් ආවන ඒකේ මුලැමැදාක බලනවා. සංඥාවක් ආවන මුලැමැදාක බලනවා. සංස්කාරයක් ආවන මුලැමැදාක බලනවා. කොහොම හරි එතනින් එහාට භාවනාවේදී තියෙන්නේ වෙන දේ කරන දේ නෙවෙයි වෙන දේ ස්වභාවික න්‍යාම ධර්මයට යnderලා පියවරක් පිටිපස්සට තියලා බලන්න එක තමයි කරන්නේ. ඉතින් ඒ කියන්නේ මේ දිග වේලාවක් වාඩි වෙලා ඉඳ වෙනවා. ඊට ඉස්සෙල්ලත් හොඳට සක්මන් කරලා ඉඳ ගන්නත් වෙනවා. එතකොට Tamanට තේරෙන පටන් අර ගන්නවා. ඒ කර්මානුරූප දයෝපගතව චරිත ලක්ෂණ එහිමීට එහිමීට ඇවිල්ලා ඒව නිකන් අර තුවාලකින් සැරව පිට වෙනවා වගේ පිට වෙන්න පිට වෙන්න ඒ වේදනා සංඥා සංස්කාර පිට වෙන්න පිට වෙන්න ඇතුලේ විශේෂයෙන්ම අනුසය මට්ටමේ තියෙන කෙලෙස් තමයි කැපෙන්න පටන් ගන්නේ. ඒව මේ මේ වීතිකම කෙලෙස්වත් පරිඋත් ทาน කෙලෙස්වත් නෙවෙයි වීතිකම පරිඋත් ทาน කෙලෙස් නතරුනට පස්සේ තමයි මෙතෙන්ට යන්න පුළුවන් වෙන්නේ අනුසය කෙලෙස් ගෙවි ගෙවි යන්න පටන් ගන්නවා. දැන් ඒ දැන් ඔක්කොම එහෙම දැනෙනවා නම් ස්වාමීන් වහන්සේ දැන් මම කරන හැම දෙයකින්ම අර විදර්ශනා කරගෙන දැන් මම මේක කරනකොට මට දැන් මම සිත්යක් හිතවිල්ල එනකොටම මට දැනෙනවා මම දැන් මේක කරන්නේ හොඳින් දනවා කියලා මම ටක් ගාලා ඒකෙන් අයින් වෙලා ඉවත් වෙලා ඔය කතා කරන පරියන්කේදී එදිනදා වැඩවලද එදිනෙදා වැඩිලි මම ඉස්සරහ කරේ සෝමනස සක්මන් වෙන්නේ අර වාඩි වෙලා කරලා දුන්නදලා හැම කරනකොට තමයි මට දැන් උන විලා ඒක පාට මෙන්න දුවනවා දැන්. මයිකේට කතා කරන්න ඕන. නෑ ඕන්නේ තියෙන්නේ කොහොමද කතා කරන්නේ කියලා. මේ මගේ ඇටි කරදර කරන එක ඇටි. එතකොට දැන් ඊට පස්සේ දැන් එහෙම ඉන්නකොට එකපාරට හැබැයි මට මතක් කරන්නේ නැත්තම් මොකද වෙලා තියෙනවනේ ඒක මතක් වෙලා ආයෙම එනවා. හරිම හරීම අර ඒ ෆීලිං එක හැබැයි අර සන්තෝෂේ ඒ ඒ ඒ ඉන්ටර් සන්තෝෂය වගේ නමුත් හොඳ සිතුවිල්ල ඒ විදිහටම ඉන්න ඉන්නවා අර අමාරුවක් සාර්ථකයි ඒ කියන්නේ එදිනදා ජීවිතේ පැත්තෙන් සාර්ථකයි නමුත් මේකට පර්යාංකයෙන් අනුග්‍රහ කරන්න කියනවා අනුග්‍රහ කරන්න කියලා කියන්නේ ඔය ෆීල්ඩ් ලෙවල් එකේ යනවා වැඩි. නමුත් මේක ලැබ් එකට ගෙනලා ලැබ් එකේ ටෙස්ට් කරන්න ඕන. ලැබ් එකේ ටෙස්ට් කරන්න වෙනවා නම් හොඳට සක්මන් කරලා පැයක් විතරම මගේ සක්මන් කරලා ගිහිල්ලා වාඩි වෙලා ඉක්මනටම සමාධිය දීලා සම්පූර්ණ හිතට නිසි නිින්දේ නටන්න ඉඩ අරින්න ඕනේ. මේ චේතනා කාලය පිළිබඳ ප්‍රශ්න සමාජික ප්‍රශ්න පුළුවන් තරම් අයින් කරලා හිතට සම්පූර්ණ ඒ පරිේශනාකාර தත්ත්වයටදී මේ පරිේශනේ වෙන්න දෙන්න ඕනේ. එහෙම නැත්නම් කියනවා නම් පරියංක භාවනා සක්මන් භාවනා ඉදින්දා වැඩ කියන තුනෙන්ම අනුග්‍රහ කෙරෙන්න ඕනේ. දැන් ওই වෙලා තියෙන්නේ අර දක්ෂකම නිසා ඉදින්දා වැඩවලදී පුළුවන් තරම් බලන පරිසං වෙලා ඉන්න. හැබැයි ඇති වෙන්න පරියන්ක අවස්ථා දීලා නැහැ. ඇති වෙන්න සක්මන් කරලා දීලා නැහැ. ඒ කියන්නේ ඒ පැති වලින් අනුග්‍රහ වෙලාමදි. කරන්න ඕනේ. කරන්න ඕනේ. බෑ. මයි මයි ළඟට ඇවිල්ලා අහන්න ඔය ප්‍රශ්නේ මම කියන්නේ කරන්න ඕනේ කියලා වෙන කවුරු හරි කෙනෙක් අහන්න ඒක විතරක් කරන්න කැමති කෙනෙක් ළඟට ගිහිල්ලා අහන්න එතකොට සතුටු වෙන්න පුළුවන්. මයි ළඟට ආවොත් නම් කවවම කවදාකවත් ඔය ප්‍රශ්නේ නාහය අඬ දෙන්නේ නැහැ සක්මන් කරන්නේ නැත්නම් කරන්න. ඒකෙන් තමයි මේ මේ මේ එන්ජින් එක වරින් වර සර්විස් කරනවා වගේ එහෙම නැත්නම් බැටරිය charge කරනවා වගේ මේ උනන්දු ඇති කරලා ගසලා හරි ගසලා දෙන්න. සක්මන් කරන්නේ නැති වුණොත් මේ ඒ සමබර නැහැ. ඉදින්දා කරන හැම කටයුත්තදීම කය සමබර නැහැ අංශ අංශභාවය. හැම කටයුත්තකදීම සමාන ව්‍යායාමයක් මොනම ව්‍යායාමයක් හම්බ වෙන්නේ නැහැ. සමහර ව්‍යායාම හම්බ වෙන්න එක්ක පීනන්න ඕනේ, එක්ක අශ්වය පදින්න ඕනේ, එහෙම නැත්නම් පොල් ගහකට නගින්න ඕනේ. ඒක විතරයි මුළු ඇඟම ව්‍යායාම වෙනවා. එහෙම නැත්නම් සක්මන් කරන්න. ඒ නිසා සක්මනේදී කරලා තියෙන කිසි බරක් අතර ගන්නෑ, නිකන් ඇවිදිනවා. එතකොට ලැබෙන ව්‍යායාම සියල්ලම පුංචි ව්‍යායාමයක් ලැබෙන නමුත් සමබරයි. අපි හැම වෙලාවෙම වැඩ කරනකොට දකුණෙන් වැඩියෙන් වැඩ කරනවා, වමෙන් වැඩ කරන්නේ නැහැ. ෆුට්බෝල් ගහන ඕන කෙනෙක්ගෙන් අහන්න බලන්න එයා දන්නවා කකුල් දෙකේ එකයි වැඩ කරන්නේ අනිත් එක සොත්ති කකුලක් තියෙන අපිට. ඒ නිසා අපි ඇවිද්දත් ඇවිදිනකොට අර අර වේග කකුලේ විතර වැඩ ගන්න. සක්මන් කරනකොට අපි සමාකාර වේගයක් දෙනවා. ඒ නිසා ඒක සම්පූර්ණ සුවයලවන දෙයක්. සක්මනේ තමයි මේ ශක්ති ටික ඔක්කොම නිකන් සම්බාහනයක් වාගේ අභ්‍යංගනයක් වාගේ මුළු ඇඟම මේ සමබර ව්‍යායාම කිරීලක් වෙනවා. මතක තියානින්ද බුදුරජාණන් වහන්සේ විතරමයි ශාස්ත්‍රුන් වහන්සේ නමක් විදිහට සක්මන් භාවනා අඳුරලා දුන්නේ. අනිත් හැම ආගමෙම ඉඳගෙන කරන භාවනා කියලා දීලා තියෙනවා. සරුවචනාංශයේ පමණමයි. සක්මන් භාවනා උගලා තියෙන එකල කියලා තියෙන දුරගමනක් යන්න ඕන සක්මන් කරන්නයි කියන්නේ. දීර්ඝ සමාධියක් ලබන්න ඕන සක්මන් කරන්න. ඒ නිසා සක්මනේ අඩුපාඩුව බලපාන. ඒකට ඒකෙන් අදහස් කරන්නේ මේ දවසේ එච්චර වෙලාව මදි අපට. ඒ නමුත් භාවනාව කියන එක අපි මීට වැඩිය මේ නම්බු කරන්න වෙනවා. අපිට සිද්ධ වෙනවා පැය හතරක් පහක් වගේ වෙන් කරන්න වෙනවා. ඒක ඇත්තටම gedara කියනකොට හීනකින්වත් හිතන්න බෑ. පැයක් සක්මන් කරලා පැය දෙක තුනක් වාඩි වෙනවා කියන එක. ඉතින් ඒක නිසා අපි හිතන්නේ අපේ සුභසිද්ධි මැරෙන්න ඉස්සෙල්ලා මේ මගුල කරන්න එපායි. එහෙම නැත්නම් මේ උද්දී හටගෙන ඉඳලා හැන්ද වෙනකම් මැටි පාගෙන හරකෙක් වාගේ කඹරනවා තමයි. මෙච්චරම හම්බ කරන්නේ නැහැ. එන මොනවා කරන්නේ? ඒ නිසා වරින් වර ගෙහෙලි වෙලා පින ටර්න් එකයි තියෙන්නේ. පැය 3 4ක්ම 5ක් 6ක්ම සම්පූර්ණ පැත්තක දාලා සක්මන් කරලා භාවනා කරලා ආය සක්මන් ඉතින් මේ වගේ මේකට ආපු වෙලාවක තමයි තේරෙන්නේ මේකේ තියෙන වටිනාකම අපිට උදේවරුත් ඒ වගේ හොඳටම සක්මන් කරලා පරිණාමයෙන් ගෙන්න පුළුවන්. දානෙන් පස්සෙත් පුළුවන් ඕන රැත් බණෙන් පස්සේ ඒක හම්බුනට පස්සේ පිටු අපි නිකන් තටුවාපු කුරුල්ලවා. ඊතරතර ජීවිතේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ අබ්බෝ කාසෝ පබ්බජ්ජා සම්බාධෝ ගරහවාසෝ gedaratara ජීවිතේ හැම වෙලාවෙම සම්බාධ සහිතයි. පැවිද්ද අභ්‍යවකාශය වගේ. ඉතින් ඒක මේ දාන දීලා ලැබෙන පිණි ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා ලැබුණත් බෑ. ඔය ඔය දඟලන මිනිසුන්ට ලැබුණත් ඉන්න බෑ. නැංග හදලා තියෙන වැඩ කරන්නමයි. ඉතින් ඒකකොට අර වැඩ කෙරුවේ නැත්තම් උන වගේ. ඒකට උඟාකල් මගේ මටත් හම්බෙලා තියෙන වැඩ කරන එකක්. මොන්නම විදියකින්වත් මට නිකන් ඉන්න බෑ. ඉතින් හුඟක් කල් යනවා දවස් රිට්‍රීට් එකට ගිහලා හතරවෙනි දවසේ තමයි යන්න මම මේ ඇඟ පුරුදු වෙලා ඉන්නේ ඒකට ඉන්නේ. මොකද ඒ තරම මේ ඇඟ වැඩක් දකින්නට ඉන්න බෑ. එහෙම නැත්නම් වැඩක් හිතලා දාගන්නවා. දාගෙන කරනවා. ඉතින් මේක පුරුදු කරලා ඉවරලා අපි මේ ශරීරය කියන්නේ දොඹකරයක් නෙවෙයි. ශරීරය කියලා කියන්නේ රූපලාවන්‍ය මධ්‍යස්ථානිකුත් නෙවෙයි. ශරීරය කියලා කියන්නේ කායේ කායානුපස්සී විහෙරති කියලා කියන්නේ පුරුදු වෙන දවස් හතරක් යනවා. එනිසා එමු මෙහෙට දවස් හතකට අරගෙන එතකොට අපි පුරුදු කරලා දෙන්නේ. එම් බෑ. හයි බුදුජානනාංශය හැමදාම දීර්ඝ ගමනකට යන්න සූදානම් වෙනවනම් ආනන්ද හැමතුරු දැනගන්නවලු බුදුහාමතුරු මේ සැරේ චාරිකාව කොච්චර මාස ගණක් යනවද කියලා චාරිකාව දිගේ එකක් නම් ගොඩාක් සක්මන් කරනවා. සක්මන් කරනවා කියලා කියන්නේ විටමින් B කොම්ප්ලෙක්ස් එක දෙනවා වගේ. ඔය අපි පරිසරය වෙනස් වෙනවා නම් ආහාර වෙනස් වෙනවා නම් දොස්තරලා කියනවා විටමින් B කොම්ප්ලෙක්ස් එකක් ගන්න කියලා. එතකොට ඇඟ හැඩ ගැහෙනවා ඕන දෙයකට. බුදුහාමුදුරන්ගේ විටමින් B කොම්ප්ලෙක්ස් පිටිබිල් 12 එක තමයි සක්මන. සක්මනට පස්සේ තමයි අපි ඕන පරිසරෙට ගිහලා හැඩ ගහන්න පුළුවන්. අපිට භාවනා මධ්‍යස්ථාන ගියාම නිදිබොල මාර වෙනවනේ. නිින්දයක් නැහැ. නිින්දක් නැතුව සක්මන් කරලා ගියාම උල්ලේ හරි කමන්න පිළි හරි කමන්න වැඩි තැන නිින්දයක්. ඊට පස්සේ මෙහෙ දෙන්නේ පොදුවේ තම්බලා දෙන බතක්. ඕගොල්ලෝ තම්බලා දෙන බතනේ. ඕක ඉතින් ගෙදර උයා ගන්න එක වගේ නෑ. කවුරු හරි තම්බලා දෙන බතක් කාන්නේ නැහැ. හොඳට සක්මන් කරලා ගියාම දෙකේ 1 2 3 කලවම් කරලා කොන්ක්‍රීට් ගහුවා ඒ ගහගෙන ගහගෙන ගහගෙන යනවා ඊපස්සේ ඒක කෑවා කෑවේ ඉවරයි ඉවරයි සක්මණේ තමයි මේක උහුරු කරන්නේ හර්ලන්න අර බෝවන්සේ මේක ඉස්සෙල්ලා කියලා තියෙනවා අර බිම්සාරයිතුමත් බුදුරන් වහන්සේ සක්මන් කරන බලාගෙන සක්මන් කළායයි කියලා ඒකෙදි අර මේ උන්වහන්සේට බිම්සාරයිතුමාට අර ඒකද නිහාරව හිටියත් ඒ ශක්තියෙන් යන්න පුළුවන් නෑ කියලා බුවන් සඳහන් කරලා තිනවා ඊට පස්සේ තමයි කකුල පල්ල ලුණු දැම්මේ කියලා එතන මේ ශක්තිය නැතුණයි කියලා ඔබ වහන්සේ මීට පෙර කිව්වා. ඒ කියන්නේ මේ දැනටත් එක පෙන්වනවා මේ ගිජ්ජුකුට පර්වතේ බුදුහාරණගම්ගේ සක්මන් මාලිගාවයි සක්මන් මේ මළුවයි ඒ බිම්බිසාර රාජ්‍ය මාලිගාවයි පේන තෙක් හරි. ඉතින් බිම්බිසාර රජුරෝ හිර කරලා හිටපු කුටියේ ඉන්නකොට මේ සක්මනට ගියාම බුදුහාමුදුරුවෝ ඉන්නව පේනවා. ඉතින් ඒකේ සක්මන් කරනකොට දරුවා කන්න දෙන්නේ නැහැ. බිසවට එන්න දෙන්නෙත් නැහැ, කණ්ඩත් නැහැ. මේ රජ වෙලා හිටපු කෙනෙක්. ඉතින් සක්මන් කර මිල්ලු පණ ගත්තේ. ඊට පස්සේ මේ පුත්තුකාරයෝ දාලා බැලුවලු අජාසත් රජුර මේ යක්ෂයාට කන්න නොදී හිටියත් මැරෙන්නේ නැත්තේ මොකද කියලා. ඊට පස්සේ කවලු සක්මණෙන් තමයි පණ ගන්න. ඊට පස්සේ කකුල් පල්ල ලුණු දැම්මා. එච්චරයි. ඒ දවස් තුනලු හිටියේ. දවස් තුනක්වත් හිටියේ නැහැ කියලා කියනවා. මේ ගිනි අඟුරු වලකට වැඩිච්ච පිපිච්ච මලක් වගේ අහෝ බුද්ධෝ අහෝ බුද්ධෝ අහෝ බුද්ධෝ කියලා දපලා ටික වෙලාගෙ මැරලා ගිල්ල තියෙනවා. සක්මණේ තමයි නොකානබේ හිටියත් අර මේ සමබර භාවය ආරම්භ වෙනවා. ඇත්තටම මම දන්නේ අපි නිස්සරණවනේ උගන්නන භාවනාදී ප්‍රධාන විගණිල්ල සක්මන තමයි. මොකද හුඟ දෙනෙක් විශේෂම කාර්ය බහුල ඇත්තෝ සක්මන් කිරීම කියලා කියන්නේ කාලේනාස්ති කිරීමක් කියන දල සංඥාවේ හිටලා තියෙනවා. ඒක කඩන්න අමාරුයි. හොඳට විවේකේ දීලා කණ්ඩක් දීලා බොණ්ඩක් දීලා සක්මන් කරපන් කියලා කවදා හරි සක්මනේ ආනිසංස තේරුම් ගත්තොත් නිතිගල දිහාට වැඳ වැඳ යන්නේ. නිතිගල පැත්තට හැරි හැරි වඳිනවා. අපි මොනවක්වත් දීලා නැහැ. අපි කරලා දීලා තියෙන්නේ අර වටිනා දෙයක් වටිනා දෙයක් විදිහට පෙන්ලා දෙන එක විතරයි. ඒ හුඟ දෙනෙක් හිතන්නේ මේ පරියන්කේ තමයි බොහොම ඕජාව සහිත මදේ සහිත දේ සක්මන නැහැ කියලා. දුර සක්මන් කරන්න. එතකොට ඒ ඔක්කොම මේ මාළුවකට පහේ යෙදවනවා කියලා කියන්නේ යෙදෙනවා ගාන්න දාගන්න එපායි. ඒ වගේ යෙදවුම යෙදෙනවා කියලා නේ කියන්නේ. යෙදෙන වැඩේ කරන්නේ ධක්මණයෙන් තමයි. ඔක්කොම ලුණු මිරිස් කහ දුරු මිරිස් ටික සමබර වෙන්නේ ධක්මන් භාවනාවයි. හොඳයි අපි පැයකමාරක් වෙලා වර්ගන් තියෙනවා. ඒක නිසා වෙන ප්‍රශ්න නැහැ කියන සංකල්පේ මත ඉඳගෙන මම යෝජනා කරනවා අපේ දවසේ අද ධර්ම සාකච්ඡාවාරය මෙතනින් නැත කරමු කියලා. ඉතින් මේ දායක වශයෙන් මොකද කියන්නේදී? සන්තෝසයි. ඈ? වෙනසට වෙන්නේ 100ක් ආපුවාම කණ්ඩ දෙන්නේ කයි අපිට ඕන කයි. ඕගොල්ලෝ කවවනා කරත් එකයි නැතත් එකයි. අපි මෙතන අපි ලබන කැලේ එහා පැත්ත හදනවා එහා පැත්තට මේ හෝල් එක අරහෙසත් ඉතින්. ඒතර මම ඉඳගන්නේ අතන මුල්ලේ. 100ක් වාඩි කරනවා බත් වෙලා දෙන එකයි තියෙන්නේ. අපිට ඒක කරලා දෙනවා නම් ඕගොල්ලෝ භාවනා කරුවත් එකක් නැතත් එකයි. නැත්තම් ඒ සෑහෙන වියදමක් නෑ අපිට මිනිස්සුන්ට බය නැතුව එන්න කියන්නේ අපි දන්නවා දායකෝ නෑ බෑ කියන්නේ තෝ කරලා දෙනවා කියන්නේ. ඒකලිල වරිම රයිල භාවනාත් කරනවා ඉතින් හොඳයි. නෑ බලන්න වැඩි වෙනව මිසක් අඩු වෙන්නේ නෑ. බොරුව කරන්නේ නිවන් දකින්න නෙවෙයි භාවනා කරන්නේ තව බිස්නස් හරියන්න ඕනයි කියලා, දරුවෝ හම්බෙන්න ඕනයි කියලා අනේ තිබිච්චා. ඒක තමයි භාවනා කරලා දාන දීලා ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් ඒව වැඩි වැඩියෙන් ලැබෙනකොට අපිට නිකම්ම අපේ වැඩේ නිකම් නිකම්ම සිද්ධ වෙනවා. ගඳෙන් ගඳෙන් කිව්වේ මම බැරිලාම නෙවෙයි. ඒ නිසා කවදාකවත් කැමෙන් අඩුවක් වෙන්නේ නැහැ බය වෙන්න බෑ තම තමන්ගේ ප්‍රතිපත්ති පුරන්න. විදේශගත වුණත් වැද්දෝ පිරිසක් අතරට ගියත් කිසිම වෙලාවක අඩුවක් වෙන්නේ නැහැ ප්‍රතිපත්ති පුරන්න ගියාම අනිවාර්යයෙන්ම පෙළ ගැහිලා එනවා ඔක්කොම. ඉතින් මේ සෑහලුර කතා කරන්නේ නෙවෙයි කියන්නේ හොඳයි ඉතින් ඩායකෝ හරි සෝක් හරි හොඳයි. තෙරුවන් අංශ මට හිතෙනවා ඇත්තම බුදුරජාණන් වහන්සේ අපිටත් එක්කම දන් දීලා කියලා. නෑ මට මතකයි මේ මෙල්බන් වල ඉන්නකොට මේ ඔය මේ මට මතක නැහැ පන්සලේ හාමුදුරු ලොකු ඉස්කෝල ලොකු මහත්තයෙක් ඒ කියන්නේ හාමුදුරෝ ඩිග්‍රී කාර්යයක් ප්‍රින්සිපල් කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේ කියනවා අපි හතරපස් දිනක් හිටියා මෙල්බන් වලදී කිව්වේ දම්බාර කියන්නේ ගිහිල්ලා කියනවා දැන් මේ බුද්ධ පූජාව තිබ්බා දැන් මේ වෙනකොට කී පොලක බුද්ධ පූජා තියෙනවද කියලා. බත් මේ හාල් මිටි කීයක් තඹලා බුදුහාමුදුරන්ට පුදුනෝ ඇද්ද කියලා. ඉතින් කාටර හිතනවා මේ මැටි බුදුහාමුදුර කෙනෙකුට මොනවට මේ බුද්ධ පූජා තියනවද කියලා ඕන කෙනෙකුට හිතන්න පුළුවන් කියලා. ඒක නෙවෙයි හිතන්න තියෙන සාරා සංකේ කල්පලක්ෂයක් අපිට බුදුහාමුදුර බෝසතාණන් වහන්සේ විදිහට දන් දීලාද කියලා. අපි විදිහට නොදී බෑ දැන්. උන්වහන්සේ අපි සාක්ෂි කරගන්නේ පාරමිතා පිළිවේ. පාරමිතා කරනකොට පුළුවන් ඇසිස් මස්ලේ දන් දීලා තියෙන අපටනේ. ඉතින් ඒ නිසා දැන් දකින්නකොට අපි ළඟ උණු වෙලා එනවා අනේ මේක බත් කන්න හිත දෙන්නේ නැහැ බත් බුද්ධ පූජාව තියන්න නැතු කියලා. ඒ නිසා මේ අපේ ආශ්චර්යයක් නෙවෙයි බුද්ධ දන්සගේ අදිෂ්ඨාන ශක්තිය. ඉතින් අපි ඒක එහෙම වෙන්නදැරලා අපි මේ ස්තුති කරනවත් නෙවෙයි පින් දෙනවත් නෙවෙයි මේ අපේ අතින් කෙරෙනවා දැන්. කෙරෙන්නේ මොකද බුද්ධ අදිෂ්ඨානය නිසා. ඉතින් ලොකු සාන්තින්න කාලේ කිව්වේ විශේෂයෙන්ම පැවිදි වුණාට පස්සේ අපිට චීවර පින්න පාත සේනාසන කිලම්පත තියල්ලම ලැබෙන්නේ බුද්ධ අධිෂ්ඨානෙන්. නිසා දවසට තුන් සැරයක් වැඳලා බුදුහාමුදුරන්ට ජීවිතේ පූජා කරන්න කියලා කියනවා. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ ඔබ වහන්සේගේ අධිෂ්ඨාන ශක්තිය නිසා. ඒ නිසා මේ බුද්ධ වන්දනාවක් කරනවා කියලා කියන්නේ මෙටි පිළිමයකට වැඳිල්ලක්වත් මති මතයකට පූජා කිරිලක්වත් නෙවෙයි. ඒක නොකර බෑ. ඒ තරම්ම බුදුරජාණන් වහන්සේ මේ පාරමිතා පුරන කාලේ සීමාවක් කෙරුවේ නැහැ. කවුරු කවුද සාක්ෂි නොකරගත්තේ කියලා එකක් නැහැ. ඒ නිසා අපිට හිතෙනවා නම් අපිට තියෙන ඒක නැවතත් බුදුගුණ වන්දනාවක් විදියට භාවනාවක් විදියට කරලා ගෞරව කිරීම කරන්න මොකද මේ අදිෂ්ඨාන ශක්තියක් වැඩ කරන්නේ. දැන් අපිත් බුද්ධ ශාසනය කරනවා කියලා තමයි කරන්නේ. නමුත් අපිට කරන්න තියෙන හැටි බොහොම ඩිංගිත්යි. අපිට තියෙන්නේ මේකට අකුල් හෙලන්නේ නැතුව ඒ බුද්ධ අධිෂ්ඨාන දිගට යන්න අරන එකයි තියෙන්නේ. දැන් යන්නේ 2600. දැන් ඒ නිසා අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡාව නතර කරනවා. අපි නැවත හතරට රැස් වෙනවා මෙතන. පැය භාගයක් ගිලම්පසක් සහ පැයක සක්මනකින් පස්සේ පරියංක භාවනාවක් සඳහා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.